හොඳයි ගෞරවනීය මෑණිවරණි ශ්‍රද්ධාවන්ත පින්වත්නි අපි අදත් નિසරවණේ පවත්වන 214 වන භාවනා වැඩසටහනේ ධර්ම සාකච්ඡා වාරයක් සඳහායි සූදානම් වෙන්නේ අපිට ලිඛිත ප්‍රශ්න ලැබිලා තිනවා ලිඛිත ප්‍රශ්න වලින් සාකච්ඡාව පටන් ගමු අවසරයි ස්වාමින් වහන්සේ අද ලිඛිත ප්‍රශ්න 9ක් ලැබිලා තිනවා අද වාචික ප්‍රශ්නයකුත් තියෙනවා තව ඊයේ ප්‍රශ්නයක් හරියට ඉදිරිපත් කරගන්න බැරි වෙච්ච නිසා එයාට ලැබුණ පිළිතුර මදි කියලා එයාටත් වාචිකව හොඳයි වන්දනීය පූජනීය පින්වත් ස්වාමින් වහන්ස මම මේ ස්ථානයට ආපු දවසේ ඉඳලා හරිම කනස්සලු ගතියකින් තමයි හිටියේ. ඒත් ඊයේ දවසේ ඉඳලා මගේ හිත හරිම සතුටකින් පිරීලා ඇති බව මට දැනුණා. මම හැම දෙයක්ම අතහැරියත් මගේ හිත හරි සතුටකින් තිබුණා. හැම දෙයක්ම හරිම සැහැල්ලුවෙන් දැනෙන්න ගත්තා. ලොකු බරකින් මම නිදහස් වුණා වගේ දැනුණා. ඒ සතුටත් සමග මම සක්මන් භාවනාවේ යෙදුණා. සක්මන තුලදී මට හිත එක්තෙන් කරගන්න නම් බැරි වුණා. ආර්ය තුෂ්ණිම් භූත භාවයේ රැකුණත් මගේ හිත මම සමග නිතරම දොඩමලු වුණා. නිතරම කතා කළා. මම තනියෙන් කතා කරලා හුදකලාවේ ඉන්න පුරුදු වුණා. කෙනෙක් ඒක නිසා හැම වෙලාවෙම මගේ හිත මට කතා කරනවා. මේ හිතත් එක්ක කතා කරන්න පුරුදු නිසා මට භාවනාව කරන්න හරිම අපහසුයි. භාවනාවේදී පාදයේ පැදුරේ ස්පර්ශවන සියුම් තැන් පවා මට දැනෙනවා. ඒත් ඒ තැන හිත පවත්වා ගන්න බෑ. මොකක් හෝ දෙයක් සමග මම කතා කරනවා. හිතත් සමග කතා කරන එක නතර කරගන්න මට අවවාදයක් දෙන්න. කොපමණ නුහුරු නුපුරුදු වුණත් මම පර්යංක භාවනාවෙත් යෙදුණා. පළමුව කිසිම ආධාරකයක් නැතුව කය ඍජුව තියාගෙන ඉඳගත්තා. තෙරුවන් ගුණ සිහි කරමින් මම S2 පියාගත්තා. බොහෝ වේලාවක් මම බුදුගුණ මෙනෙහි කළා. ඉන්පසු එය අමතක වුණා. මට නිින්ද ගියා කියලත් මට හිතුණා. එකපාරටම මගේ ශරීරයේ පුරා විදුලි ධාරාවක් ගමන් කරනවා වගේ මට දැනුණා. ඉන්පසු මට නැවත පියවි සිහියට ආවා. ඒ වෙනකොට මගේ එක් පාදයක් හිරිවැටලා තිබුණා. හිරිවැටලා තිබුණ නිසා මම ඉරියව්ව මාරු කළා. නැවත භාවනාවේ යෙදෙන්න හිතුණත් හිත ඉඩ දුන්නේ නැහැ. භාවනාව ගැන කිසිම අවබෝධයක් නැති මට එක් දෙයක් පමණක් අවබෝධ වුණා. එකම ඉරියව්වෙන් පැයක් හෝ දෙකක් වාඩි වෙලා ඉන්න පුළුවන් කියලා තේරුණා. ඒ ගැන මට සතුටුයි. මට සුදුසු අවවාදයක් දෙන්න. ඔබ වහන්සේ මේ භව ගමනට ශක්තියක් වේවා. තෙරුවන් සරණයි. ම්ම් ඒ කියන්නේ අපිට එකපාරට ඇතුලේ කතාව නතර කරන්න බෑ. අපි ඒ වෙනුවට කරන්නේ වෙනත් අරමුණක වැඩි වැඩියෙන් අවධානය යොමු කිරීම. ඒ කියන්නේ මේකට මේකත් එක්ක අපි සටන් කරනව වෙනුවට අපි අවදුම සක්මනේදී සක්මනේදී දැනෙන දෙයට හිත යොදන එක පොඩ පොඩ පොඩ පොඩ වැඩි වුණා නම් ඒ කියන්නේ එතෙන්ට එන අවධානය පොඩ පොඩ වැඩි වුණා නම් අර ඇතුළත කතාවට හිත යොදන ශක්තිය ඉබේම එතනින් අඩු වෙලා යනවා. අපි හිතමු නිකන් හිතේ ශක්තිය තියෙන 100ක් නම් දැනට ඒ 100%ම ඔය කතා කරන්න, ගොතන්න, අනාගතය ගැන, අතීතය ගැන හිතන්න මිඩංගු වෙලායි තියෙන්නේ. නමුත් අන්න අපේ පාදයක් වදිනකොට එතන අමාරුවෙන් හරි මේ වදින ගතිය එතන අපිට තේරෙනවා හොඳට මේ තදවීමක් නැත්නම් ඒකට වැදීමක් රළු ගතියක් අපිට තේරෙනවා. අන්න එතෙන්ට උවමලාවෙන් අවධානයක් යොමු කරනවා. එතෙන්ට වම කියන ඔන්න හිතනොත් කියනවා. මෙනෙහි කිරීමකුත් කරනවා. එතකොට අර 100 100ක් තිබිච්ච අර ඇතුලේ කතාවේ යෙදිච්ච හිත දැන් අපි තුන් 10ක් ඔන්න මෙතෙන්ට ආවා. ඊළඟ පාරත් දකුණු කකුල වදිනකොටත් ඒත් ඒකම කරනවා. ආයි දකුණ කියලා කියනවා. අන්න අර 10 ආයෙත් මෙතෙන්ට ආවා. ආයි වම වදිනවා ආයි මේ ඒක හිතනටත් ආයි මෙනෙහි කරනවා. අන්න සමහරට මේක 12ක් වෙලා. ඊළඟට ආයෙත් ඔන්න මේක කරනවා. ආයෙත් මේක කරනවා. ඔහොම ඔහොම යනකොට අර 12 14 16 18 20 ඔහොම පොඩ පොඩ පොඩ පොඩ තමයි නිකන් අර අතනට වෙලා තිබිච්ච හිත දැන් පොඩ පොඩ මේ මෙතෙන්ට එන්න පටන් ගන්න. ඉතින් ඔන්න වගේ සංසිද්ධියක් තමයි වෙන්නේ. ඕකේ අපි හිතමු දැන් ඔන්න 150 150 වගේ නම් තියෙන්නේ දැන්. කියන්නේ අපිට ඕමන ආරමුණේ 150ක් තියෙනවා. හිත තාමත් ඉබාගාතේ 150කුත් තියෙනවා. ඊට පස්සේ යම් අවස්ථාවක ඔන්න අපේ පැත්ත වැඩි වුණා නම්, වොමනා පැත්ත වැඩි වුණා නම් අපි 70 70 80 වුණා නම් අන්න දැන් අරයා බොඳ වෙලා යන්න ගන්නවා. අරයට දැන් ප්‍රමුඛත්වයක් එන්නේ නැහැ. එයා තිබුණත් දැන් අපිට අපේ වැඩේ කරගෙන යන්න පුළුවන්. පස්සේ ඉතින් ටික ටික එයා සමනය වෙලා සම්පූර්ණයෙන්ම පූර්ණ අවධානයක් අපිට වොමනා ආරමුණට යොදා ගන්න අවස්ථාව ලැබෙනවා. ඉතින් ඒ නිසා මේ කවුරුත් ඉතින් ඔතනින් තමයි පටන් ගන්නෙ. සාමාන්‍යයෙන් ඒ කියන්නේ අද වර්තමානයේ කොහොමත් අපි බොහොම සිතුවිලි බහුල ලෝකේ තමයි ජීවත් වෙන්නේ. අපේ ජීවිත හරිම සංකීර්ණයි. ඒ නිසා ගිහි ජීවිතවල සෑහෙන සංකීර්ණ බවක් තියෙන්නේ. මේ sannivedanaya හරහා අපේ හිත අවුල් කරනවා. අපේ මේ එළියේ තියෙන විවිධාකාර දැන්වීම් පෝරුහරවා අපේ හිත අවුල් කරනවා. ඉතින් අපේ අධ්‍යාපනය හරහාත් ඉතින් සංඥා ගොඩාක් කොළු අස්සර දානවා. ඉතින් සම්පූර්ණ ව්‍යාකූලත්වයට අපේ හිතේ තියෙන්නේ. ඉතින් නිරන්තරයෙන් එතකොට මේ ඇතුලේ කතාව කියෝන ගතිය නිරන්තරයෙන්ම තියෙනවා. ඒ නිසා ඒක අඩු කරගන්න ඉතින් සෑහෙන වෙහසක් දරන්න වෙනවා. ඒකට තමයි ඔය ටික ටික ඔය භවනා ක්‍රම ඇත්තටම සකස් කරලා තියෙන්නේ. එක දවසකින් බලාපොරොත්තු වෙන්න එපා. එක වැඩසටහනකින් බලාපොරොත්තු වෙන්න එපා. මේකට කාලයක් යනවා. ඒ ඉඩ දෙන්න. ඒ කියන්නේ අපි යෝක මේ තාම මට මෙහෙම කරගන්න බැරුණා, අරම කරගන්න බැරුණා කියන ලොකෝ හිතේ තෙරපීමක් ඇති වුණොත් ඒකත් බාධාවක් වෙනවා. එහෙම නෙමෙයි මේ වෙලාවේදී කමක් නැහැ. මගේ හිත තාම මෙන්න මේ වගේ සත්‍යයක තියෙන්නේ. අඩුතරමින් මම පියවර 3-4ක් මේ වර්තමානයේ ඉන්න බලාපොරොත්තු වෙනවා. කියලා අන්නේ බඳු දකින්න පුළුවන් කරන්න පුළුවන් මේ ඉලක්කයක් දුන්නා නම් අන්න ඒකෙන් අපි සතුටු වෙනවා. ඔන්න පියවර හතරක් යාන්තම් තියාගත්තා. අන්න ඒ ගැන හිතට සතුටු සතුටක් ඇති ඇති වෙනවා. අන්න ඒ ගැන හිතට ප්‍රශංසා කරනවා. ඊට ඔන්න පියවර හතර පියවර පහක් කරන්න උත්සාහත් වෙනවා. පහ හයක් කරන්න උත්සාහක් වෙනවා. උත්සාහත් වෙනවා. ඔන්න වගේ බොහොම පොඩි පොඩි විදිහට සරල සරල විදිහට තමයි තොන්න යන්න වෙන්නේ. අපි හුඟා බරපතල විදිහට ගත්තොත් ඒකත් අමාරුයි. ඒ නිසා අඛණ්ඩව කරනවා කියන වීරිය තියාගන්න. මේ වැඩේ මම අඛණ්ඩව කරනවා කියන වීරිය තමයි ඊටාම් වැදගත්. අර ඒ වෙලාවේදී ඒ කරන වැඩේ ගැන සතුටින් සැහැල්ලුවෙන් කරන්න. ඉතින් ඒ නිසා ඇතුලේ කතාව සමනය වෙන්න ඉතින් ඒ කියන්නේ දැන් අපි හිතමු සෑහෙන විපස්සනා වඩපු කෙනෙක්ගේ උනත් ඇතුලේ කතාව යම් පරිච්ඡේදවලදී සමනය වෙලා තියෙන්න පුළුවන්. නමුත් ඒක මතුවෙන්න පුළුවන්. ඒ මතුනාට පස්සේ ඉතින් ආයෙත් දමණය කරන්න ඕනේ. ඒ කියන්නේ යම් යම් අපි හිතමු ඔන්න කවුරු හරි මොකක් හරි වැඩක් කරන්න තියෙනවා. අපි හිතමු කතාවක් පවත්වන්න තියෙනවා. ඒ කියන්න යන්නේ මොනවාද කියන එක ගැන දැන් ඇතුලේ කියවනවා කියවනවා කෙලවරක් නැතුව කියවනවා. ඊට පස්සේ කියලා ඉවරනාට පස්සේ අරකට කිව්වා මේකත් කිව්වා කීක ඉතින් ඔන්න ආයිත් කියවනවා. ඉතින් ඔය අපිට තියෙන ප්‍රශ්නයක් තමයි දැන් ධර්මදේශනාවක් එහෙම කරාම සමහරවිට ඔය ප්‍රශ්න තියෙන්න පුළුවන්. කියපු දේවල් ගැන කියවනවා. අය නැත්තම් බලන් හිටියය කොහොමද හිටියේ කියලා ඉතින් හිතායි කියවනවා. ඒ ඔක්කොම එතන සමනය කරේ නැත්තම් ආයෙත් හිත ප්‍රපංච වෙනවා. ඒ නිසා මේ හැම දෙයක්ම තේරුම් ගනිමින් තමයි ඉතින් යන්න තියෙන්නේ. ඒ නිසා මුලදී ඇතුලේ කතාව ගැන ඒ තරම්ම ඒ කියන්නේ මේ හියත් එක්ක හැප්පෙන්න යනව වෙනුවට බලන්න මේ සරල අරමුණක හිත තබන්න පුළුවන් තරම් උත්සාහත් වෙන්න. අවධානය ඒ පැත්තට යොමු කරන්න. ඒ පැත්ත වර්ධනය කරන්නේ කොහොමද කියලා වැඩි අවධානයකින් ඉන්න ඒ පැත්ත වර්ධනය වීමේ ප්‍රතිඵලයක් වශයෙන් ඉබේම ඇතුලේ කතාව පොඩ පොඩ අඩු වෙන්න පටන් ගන්නවා. ඒ පැත්තයි එහෙමයි මේක මේ සාර්ථක වෙන්නේ. තෙරුවන් සරණයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ. සක්මන දෙපා මාරු කරමින් සක්මන් කළෙමි. දෙපා මාරු කිරීමට මා කීවාද නැත. පාදයේ දෙසට සිත යොමුකොට විලුඹ එසවෙන, ඇඟිලි පොළවට තද වෙන, පාදයේ ඉදිරියට ගෙන යන, නැවත පොළව මත තබන ආකාරය හොඳින් නිරීක්ෂණය කළෙමි. නැවත අනිත් පාදය මේ ක්‍රියාවලියේ අනික් පාදයට මේ ක්‍රියාවලිය මාරුවන ආකාරය දුටිමි. මේවා සිදු කිරීමට මා කීවාද නැත. විලුඹ එසවීමේදී දණහිස ඉදිරියට නැවේ. දණහිසෙන් නවන්න මා කීවාද නැත. එහෙත් මේ ක්‍රියාවලි සියල්ලම මට උවමනාවට නොවේ සිදුවන්නේ. දෙපා නිදහසේ පාවෙන්නක් මෙන් ගමන් ගන්නා ආකාරය බොහෝ වේලාවක් බලා සිටියෙමි. බාහිර සිතුවිලි නොයන තරම්ය. පාදයේ පොළවට තැබීමේදී දැනෙන තදගතිය නිරීක්ෂණය කළෙමි. පාදයේ ඔසවන විට ඒ තදගතිය නැත. එනම් පටවි ගතය ගතිය ඇති වී නැති වී යයි. ඔබ වහන්සේ පටිච්ච සමුප්පාද ආකාරයට පාදයේ දෙස බලන්ට කීවාට පසු ඒ ආකාරයට බැලුවෙමි. පාදයේ පොළවේ ගැටෙන නිසා වේදනාව ඇතිවේ. ගැටීම අවසන් වූ පසු වේදනාව නැතිවේ. පාදයේ සිදුවන සියලුම ක්‍රියාවෝ ක්‍රියාවන් හේතුන් නිසා හටගන්නා බවත් හේතු නැතිවීමෙන් නැති වී යන ස්වභාවයත් එනම් අනාත්ම ස්වභාවයත් තේරුම් ගතිමි. ඔබ වහන්සේලා සෑම විටම මේ මොහොතේ අවධානය තබා ගැනීමට උපදෙස් දෙනසේක. ඒ නිසා පාදයේ ඉදිරියට ඇදෙන විට මෙහි මොහොතේ කුමක් සිදුවේදයි බැලීමට සිත්විය. මේ මොහොත සිතා ගැනීමට නොහැකි තරම් වේගයෙන් පාදයේ ඉදිරියට ඇදෙයි. එනම් මේ මොහොත ක්ෂණයක් ක්ෂණයක් පාසා වෙනස් වෙයි. ඇසිපිය හෙලීම, අත් චලනය කිරීම වැනි ශරීරයේ සිදුවන සියලුම චලන මේ ආකාරයේ නොවේදයි මට සිතේ. ගරු ස්වාමින් වහන්සේ මා මේ බලන ආකාරය හරිද වැරදිද යන්න පහදා දෙන්න. තෙරුවන් සරණයි. හොඳයි කියලා කියන්න පුළුවන්. මේ බලන ආකාරය හොඳයි. එහෙනම් ඔය ටික තේරෙන්න ඉඩ දෙන්න. බොහොම සංසෝම මනසකින් මේ දේ තේරුම් ගනිමින් වැඩේ කරන්න. ඒ කියන්නේ ඒ හිතටයි ඒක තේරෙන්න ඕනේ. පස්සේ ඒ කියන්නේ මේ වචන වලට නැංගවට කමක් නැහැ වැඩේ කරාට පස්සේ ඒ කරන වෙලාවේදී බොහොම සංසුම් මනසකින් මේ මුළු ක්‍රියාදාමයම හිතට හොඳට නැවත නැවත වැටහෙන්න ඉඩ දෙන්න. ඒකේ ආනාපාන සතිය නාස්කුවරේ මැද හරියට ආස්වාස වාතයේ සිසිල දැනේ. ප්‍රස්වාසයේ උණුසුම උඩතොලට හොඳින් දැනේ. ප්‍රස්වාසයට පසුව සුවල්ප වේලාවක් විවේකීව තිබීමෙන් පසුවය ඊළඟ ආස්වාසය පටන් ගන්නවා. මේ ටික වේලාවක් බලාගෙන සිටිමි. සිතට නොඑක් සිතවිලි නැගී එයි. නැවතත් ආස්වාස ප්‍රස්වාසයට සිත යොමු කරමි. සමහර අවස්ථාවල සිතවිලි ගලායම වැළැක්වීම අමාරුය. මෙතෙක් කාලයක් තුලදී සමාධියක් ඇති වූයේ අවස්ථා දෙකකදී පමණි. කුඩා පළඟැටියන් නොකඩවා කෑගැසීමක් වැනි කම්පනයක් ඇසේ. භාවනාවේදී පමණක් නොව අනික් අවස්ථාවන්හිදීද මේ ශබ්දය ඇසේ. මෙය ධාතු ස්වභාවයක්ද? මෙය සමහර විට කරදරයකි. ඇඟිලිවල ඇතුළතින් විදිනවාක් වැනි සියුම් වේදනාවක්ද දැනේ. මේ ගතිය අත දිගටමද සමහර විට මුහුණේද දැනේ. ගරු ස්වාමින් වහන්ස මාගේ භාවනාවේ අඩුපාඩු පෙන්වා දෙන ලෙස පාද නමස්කාර කරමින් ඉල්ලා සිටිමි. ත්වන් සරණයි. කරගෙන යනවා හොඳයි. ඒ කියන්නේ අපේ හිත සංසුන් වෙනකොට ඔයගේ පොඩ්ඩක් අර මේ සද්දයක් ඇහෙන්න ඉඩ තියෙනවා. ඔකට අපි සාමාන්‍යයෙන් කියනවා මේ නිහඬ භවයේ හඬ කියලා. මේ sound of silence කියලා ඉතින් ඔකට නමක් දාගෙන තියෙනවා. ඒ කියන්නේ හිත එකතකින් අර මේ යන් කිසි අපි සාමාන්‍ය ඉන්න සාමාන්‍ය සංඥා මට්ටමකින් එහාට ගිහිල්ලා ත්‍ය assume සංඥා මට්ටමකට මතුවෙන මේ අපි එකතු වෙනකොට එතෙන්ද නිකන් මේ කනේ මේ බඳු සද්දයක් එන්න ගන්නවා ඒක සරලයි. ඒක ඒක සාමාන්‍ය දෙයක්. ඒක හුඟක් දෙනෙක් අත්දකින්න දෙයක්. ඒක ඉතින් අපි වැඩි ඌමනාවෙන් අහන්න යන්න අවශ්‍ය නැහැ. يعني ඒක ඉබේ ඇහෙනවා නම් ඉතින් කරන්න දෙයක් නැහැ. ඒක තිබුණට ගාණක් නැහැ. ඒක එහෙම තියෙද්දි අපිට උමන ආරමුණට හිත දාන්න උත්සාහත් වෙන්න. අපි හිතමු දැන් වේදනාවක් දිහා බලාගෙන ඉන්නවා. වේදනාවක් දිහා බලාගෙන ඉන්නකොට අපිට ඇහෙනවා නිකන් අර වගේ පළඟැටියෝ සද්ද කරනවා වගේ හඬක් ඇහෙනවා. හැබැයි අපි ඒකට වැඩි අවධානයක් දෙන්නේ නැහැ. අපි මේ වේදනාව දිහා බලන තමයි වැඩි අවධානයක් දෙන්නේ. දැන් අපි හිතමු අපේ කය නිරන්තරයෙන් හුස්ම ගන්නවා. හැබැයි අපි දැන් වේදනාව දිහා බලනකොට හුස්ම දිහා බලන්න යන්නේ නැහැ. නමුත් කය හුස්ම ගන්නවා. අපි ඒක බලනව වෙනුවට වේදනාවට තමයි ප්‍රමුඛත්වය දෙන්නේ. අන්න ඒ වගේ දැන් කනේ මේ සද්දේ එන්න පුළුවන්. මේ හොඳට හිත සංසුන් වෙනකොට සංසුන් නාට පස්සේ අන්න බඳු සද්දයක් තියෙනවා. හැබැයි ඉතින් අපි ඒකට අවධානය යොමු කරන්නේ නැතුව ඒක නිකන් පසුබිමේ තියෙනවා අපි අපේ වැඩේ කරගෙන යනවා. ඉතින් අනිකුත් වෙලාවන් වලදීත් ඒ බඳු සද්ද ඇහෙනවනම් ඒක කිසි වැරද්දක් නැහැ. ඒ කියන්නේ හිතේ තැම්පත් භාවයක් දැන් ඇති වෙලා තියෙනවා. සතුට වෙන්න තියෙන්නේ දැන් ඉස්සල වගේ නෙමෙයි. හිතේ යම් තැම්පත් බවක් තියෙනවා. ඉතින් ඕක තව දුරටත් වර්ධනය කරගෙන යන්න. ආනාපාන සතිය නම් වඩන්නේ. තව දුරටත් හොඳට ආනාපාන සතියම ඉස්සරහට දියුණු කරගෙන යන්න. හොඳට හිතේ අපි තුමු ආස්වාසේ හොඳට දැන් මුල මුල ස්වභාවය තේරුම් ගන්නවා, මැද ස්වභාවය තේරුම් ගන්නවා, අග ස්වභාවය තේරුම් ගන්නවා. ඊළඟට මේ පුංචි හිරසත් අහු වෙනවා නම් ඒකත් තේරුම් ගන්නවා. ඊළඟට ප්‍රාස්වාසයේ පටන් ගන්න ආකාරය, වෙනස් වෙන ආකාරය, නැතිලා යන ආකාරය, අවසන් වෙන ආකාරය ඒකත් තේරුම් ගන්නවා. ඊළඟට ආයෙත් පොඩි හිරසක් තියෙනවා නම් ඒකත් තේරුම් ගන්න ඕන ඊළඟ ආස්වාසයත් බලනවා මේ විදිහට හොඳට මේ ආස්වාසයක් ප්‍රස්වාසයක් ගානේ එක ළඟ තියෙන ආස්වාස ප්‍රස්වාස අපිටම 100ක් 200ක් හොඳට එකක්වත් මගහරව ගන්න තු මම බලන්න ඕනා කියන සංඥාවකින් බලන්න පටන් ගන්නවා. එතකොට අන්න ඒකටම බහිනවා. ඒකම එතකොට හිත එකඟ වෙන්න පටන් ගන්නවා. තව එතකොට ඉස්සරහට මේ සමාධිය තව ටිකක් වර්ධනය කරගෙන යන්න පුළුවන්. තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස අවසරයි. සක්මන් භාවනාව. සක්මන ලබා දී ඇති කමටහන අනුව හොඳින් පැය පැයක් පැයකමාරක කාලයක් කරගෙන යමි. පර්යංක භාවනාව පර්යංකය තුල ආනාපාන සතිය වඩමින් ලබා දී ඇති කමඨහනට අනුව සමාධියකට පැමිණි පසු වේදනාවක් අරමුණු කර වේදනානුපස්සනාව වඩමි. එසේ වේදනාව තුල கிඳා බසමින් වේදනාව තුල ඇති ක්‍රියාකාරී ස්වභාවයන් බලමින් විනාඩි 40ක් විනාඩි 50ක් පමණ සිටිමි. මට ඇති ගැටලුව ඒ කාලයට පිවිසෙන විට දරාගත නොහැකි ලෙස බලමින් සිටි වේදනාව වැඩි වේ. අධික වීරයෙන් ඉවසාගෙන සිටියත් ඉවසාගත නොහැක. මා එවිට පරයන්කෙන් මිදෙමි. ඒ වේදනාව භාවනාව අවසන් කර විනාඩි කිහිපයක් යනතුරු පවතී. එවිට සක්මන් සක්මන් කර වේදනාව තුනී කර ගනී. එසේ අධික වේදනාව දැනෙන විට මා නැගිටීම සුදුසුද? නැතිනම් කුමක් කළ යුතුද යන්න ඊතා කාරුණිකව පහදා දෙනමෙන් ගෞරවයෙන් ඔබ වහන්සේගෙන් ඉල්ලා සිටිමි. වරහන් ඇතුලේ මෙම ස්වභාවය 190ක්ම පමණ පර්යංකවලදී සිදුවන්නකි. තෙරුවන් සරණයි. හොඳයි. ඉතින් يعني කොහොමත් හිතේ සමාධිය තියෙනකොට පුංචි වේදනාවක් වුණත් වර්ධනය කරලා පෙන්නනවා. ඒ කියන්නේ සාමාන්‍ය පොඩි මේ වේදනාවක් වෙන්න පුළුවන් තියෙන්නේ. නමුත් අර සමාධි හිතේ තියෙන ලක්ෂණයක් තමයි හොඳට ඒක මතු කරලා පෙන්වන ගතිය. ඒ නිසා මොක ප්‍රකට වෙනවා කියන්නේ ඉතින් වේදනාවට පසනාව පැත්තෙන් නම් බොහොම හොඳයි. මේ වේදනාව Tamanට ලැබිච්ච ඒ කියන්නේ අපේ මේ කරගෙන යන වැඩේට කොමනා කරන අමුද්‍රව්‍ය ටික කියලා හිතන්න. මේක ඉතින් හැබැයි දුක් වේදනාවක් දැන් පහළ වෙලා තියෙන්නේ. ඉතින් ඒක ගැන බොහොම උපේක්ෂාවෙන් නැත්තම් ටිකක් මධ්‍යස්තව ඉවසිල්ලෙන් වැඩේ කරගෙන යන්න. ඒ කියන්නේ අපි තේරුම් ගන්න කන්, ඒ කියන්නේ හිතට තේරෙන්න ඕනේ තමන්ගේ වචනයෙන්ම එන්න ඕනේ මේකේ තියෙන ස්වභාවය. ඒ කියන්නේ බලාපොරොත්තු වෙනවා දැන් මේ දැකීම හරහා දැන්වත් මේක ඉවරලා යයි කියලා තාමත් හිතේ කැමැත්තක් තියෙනවා. නමුත් එහෙම වෙන්නේ නැහැ. ඒක ඉවර වෙන්නේ යාටෝමලා වෙලාවට. එතන තමයි ඉතින් අපිට තේරුම් ගන්න තියෙන්නේ මේ වේදනාව මම කියාගෙන හිටියට මේ වේදනාව මගේ කියාගෙන හිටියට මේගොල්ලෝ කවුරුවත් මං කියන දේ අහන්නේ මම කොච්චර කැමති වුණත් මේක දුර වෙලා යයි කියලා ඒගොල්ලෝ ඒ මගේ ඉල්ලීමට කන් දෙන්නේ නැහැ. ඉතින් මේ தත්ත්වය නැවත නැවත තේරුම් ගන්නයි තියෙන්නේ. ඉතින් ඉවසන්නම් බැරි නම් ඉතින් පොඩ්ඩක් ඉරියව මාරු කරලා සමනය කරගන්න. ඒක වැරද්දක් නැහැ. නමුත් හැකි පමණ මේකත් එක්ක ඉතින් පොඩ්ඩක් ඉන්න උත්සාහත් වෙච්ච තරමට වේදනා විපස්සනාවෙන් සෑහෙන ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. ගෞරවනීය ස්වාමින් වහන්සේ මම භාවනාවට ආධුනික උවත් සක්මන් භාවනාව සතිමත්ව කරමි. නිස්සරණ වනයේ මෙම වැඩසටහන් වලට සහභාගී වූ දෙවන අවස්ථාවයි. ස්වාමින් වහන්සේගේ අවවාද අනුශාසනා මත මම භාවනාව දිගටම කරගෙන ගියෙමි. ඒ තුලින් ලද අත්දැකීම් සක්මන් භාවනාව. දැන් දැන් සක්මන් භාවනාව කරන විට එන දැනීම් හිතට අරමුණු කරගත හැක. මෙවර භාවනාවේදී ලනුපැදිරුවේ තෙත ගතිය, පාදයේ තබනවා වෙනුවට පාවෙනවා වැනි දේවල් අත්දැක්කෙමි. වෙනදා භාවනාවට වාඩි වූ පසු ඇඟ පුරාම කූඹි කනවා, විඳිනවා වගේ දේවල් දැනුණත් දැන් සක්මනේදී ඒ දේවල් ඒ දේවල් දැනේ. පර්යංක භාවනාවේදී විවිධ සිදුවීම් සිදුවිය. මේ වන විට හුස්ම දැනෙන්නේ වම්නාස්පුඩුවේ පමණි. එයද වාර කීපයකදී කෙටිවන බවක් දැනේ. එය කෙටි වී වරහන් ඇතුලේ ආශ්වාසය ප්‍රශ්වාසය උදරය තුලට අපහසුවෙන් ඇතුල්වන බවක් දැනේ. ටික වේලාවකින් ඍජුව ගමන් ගන්නා බව දැනුනි. උදර ප්‍රදේශයේ චලනයක්ද සිදුවිය. අද දින උදෑසනම පරයන්කේදී මට දැනුනේ උදර ප්‍රදේශයේ බැලුම් බෝලයක් පුම්බන ආකාරයක් වැනි දෙයකි. වරහන් ඇතුළේ මේ වන විට හුස්ම සංසිඳී ඇත. උදෑසන 8:00 සිට විනාඩි 15ක් සක්මන් කර ඉතිරි කාලය භාවනා කළෙමි. 10 වනතුරු ඊට කලින් ආනාපාන සති භාවනාවේදී අපහසුයෙන් දියරයක් බටයකින් පපුවේ වම් පෙනහැලු දෙසට ගමන් කරනවා දැනුනි. සිහින් පෙනහඩක්ද කන් දෙන්නට කන් දෙකට සිහින්ව ඇසිනි. මම වැරදි මාර්ගයක යනවාද මට හිසිතුනි. අවසානයේට කළ භාවනාවේදී උදරය තුර සිදු වූ පිම්බෙන ගතිය සංසිදී පිම්බීම විතරක් සමවෙන. අවසානයේ අවසානයේට කළ භාවනාවේදී උදරය තුල සිදුවෙන පුම්බන ගතිය සංසිදී පිම්බීම විතරක් සිදුවිය. ඒද ක්‍රමානුකූලව සංසිඳනවා සමගම අත් දෙක පැද්දවීමකට ලක්විය. පිම්බීම සම්පූර්ණයෙන්ම නතර වූ පසු මුළු ශරීරයම විනාඩි 10ක් පමණ සෙමෙන් අඟල් දෙකක් පමණ පැද්දුනි. ඊට පසු මුළු ශරීරෙම මුලින් පරිදිම ගල් ගැසුණාක් මෙනි. තෙත් ගතියක්ද දැනුනි. ටිකක් ඒ දෙස නිහඬව බලා දෙයස් ඇර එළිය දෙස බලන විට මට දිස්සුවේ අවට ගස් කොළන් පවා නොසැලෙන දැකීමකි. මට ඉදිරියට භාවනාව කරගෙන යාම සඳහා ඔබ වහන්සේගේ උපදෙස් පතමි. ඔබ වහන්සේට නිවන් අවබෝධ පිණිසම මේ පින් හේතු වාසනා වේවා. දිගට කරගෙන යන්න අර මේ එක එක දැනනකොට ඇස් අනින්න අවශ්‍ය නැහැ. ඇස් දෙක වහගෙන හොඳට ඒකඟතාවය පවත්ව ගන්න. ඒ කියන්නේ දැන් පොඩ්ඩක් පොඩ්ඩක් කියන්නේ ධාතු ලක්ෂණ මතුවේගෙන එනවා. අපි ඕක පොඩ්ඩක් දැනුණ ගමන්ම ඇස් දෙක ඇරලා වටපිට බලන්න ගත්තොත් ඒක ගැඹුරට යන්නේ නැහැ. අපිට තියෙන දැන් මේ දැනීගෙන එනවා. තව පොඩ්ඩක් ඇස් දෙකත් වහගෙන වෙන වැඩේට ඉඩ දෙන්නයි තියෙන්නේ. ඉතින් දැනලා තියෙන ටික හොඳයි. අනිත් එක තමයි කියන්නේ මේ ආනාපාන සතිය වඩනකොට හුස්මත් එක්ක ඇතුළට යන්න එපා. අපි නාසිකාග්‍රේ ප්‍රදේශයේම කියන්නේ ඉන් එහා එහාට මෙහාට ගෙනියන්න නැතුව පුළුවන් තරම් උත්සාහත් වෙන්න නාසිකාග්‍රේ ප්‍රදේශයේ හිත පවත්වන්න. එතනින් සමාධිය හැදුනට පස්සේ ඒක නිකන් අර බල්බ් එක පත්තු කරගත්තා වගේ. ඊට පස්සේ නිකන් ඕන තැනකට යොමු කරන්න පුළුවන්. මෙතන දැන් තියෙනවා ශක්තිය ගොනු වෙලා ඒකාග්‍ර වෙලා තියෙනවා. අපිට ඕන තැනට ඊට පස්සේ යොමු කිරීමේ ශක්තියක් මේ හදාගන්න ඊළඟට තියෙන්නේ. ඒකත් ඉතින් එකපාරට හැදෙන්නේ නැහැ. අපි හිතමු දනහිසේ නම් වේදනාවක් ඇවිල්ලා තියෙන්නේ. දනහිසේ ඒ තියෙන වේදනාව නැවත අරමුණු කරපු පමණින් අර මෙතන හැදිච්ච එකඟතාවය 100%ක් එකපාරට ඉතින් මෙතෙන්ට යන්නේ නැහැ. හැබැයි නැවත නැවත මෙතන අරමුණු කිරීම හරහා අන්න පොඩ පොඩ මෙතෙන්ට මාරු වෙනවා. මෙතෙන්ට ආවට පස්සේ තමයි අන්න මෙතන තියෙන දේ හොඳට තේරෙන්න ගන්න. ඉතින් කාලයක් යනකොට හැබැයි මේකේ Tamanට හැකියාව හැදෙනවා. වැඩි වෙලාවක් යන්නේ නැහැ මෙතෙන්ට මාරු වෙන්න. ඉක්මනට මෙතෙන්ට මාරු වෙනවා. උමනා තැනට හිත මාරු වෙනවා. අන්නේ හැකියාවන් හැදෙනවා. ඉතින් එතකක් එතකන් පොඩ්ඩක් මේ තැන් හොඳට බලමින් හොඳට මේ අභ්‍යාසය යෙදෙන්න. කායේ කායानुපස්සී විහෙරති කියලා තමයි බුදුරජාණන් වහන්සේ කියන්නේ. ඉතින් මෙතන වාසය කිරීමක්. ඒක එක එක මොහොතක් දෙකක් නෙමෙයි. සෑහෙන දහස් වාරයක්, ලක්ෂ වාරයක් මේ කරන්න වෙනවා. ඒ හැකියාවන් ඉතින් අපේ හිතේ හැදිලා එනකම්. ඉතින් ඒ හින්දා ටිකක් වෙලාව යනවා. ඒ ගැන කලබල වෙන්න එපා. මේක මේ හදිස් වෙලා කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. අපිට තියෙන්නේ එදා කොටස එදාට කරන එකයි තියෙන්නේ. සැහැල්ලුවෙන් එදා උදේ නැගිට්ටා. ඔන්න ඒ වැඩ ටික කරුවා. ඊට පස්සේ අනිත් දවසෙත් ඔන්න එදා උදේ නැගිට්ටා. හොඳට ඒ කටයුතු ටික කරුවා. ඊළඟ දවසෙත් ඒ කටයුතු ටික කරුවා. ඔය විදිහට අපිට තියෙන්නේ අර එදා එදා බොහොම සැහැල්ලුවෙන් සතුටෙන් වැඩට කටයුතු වැඩ කටයුතු ටික කරගෙන යන්නයි තියෙන්නේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ ඔබ වහන්සේගේ උපදෙස් පරිදි ස්වභාවික ක්‍රම අනුගමනය කරමින් සක්මනහා පර්යංක භාවනාව සිදු කරමි. පර්යංක භාවනාවේදී සිත දිහා බලමින් සිටින විට එක්වරම කය වැනෙන්නට පටන් ගනී. විනාඩි 45ක් පමණ කය වැනෙමින් ඍජු වෙමින් වේගයෙන් ගැස්සෙමින් සිත ඇතුළත කතාවටද යොමු වන අතර හුස්ම දැනෙන බවට මතකයක් නොමැත. හිස්තැනක් වගේද දැනේ. විනාඩි 45කට පසු එකවරම කය ඍජු වී කයේ වැනෙන පැද්දෙන ගතිය නැති වී එකවරම උදරය උස් පහත් වන්නට පටන් ගනී. උස් පහත් වන අයුරුද දැනේ. උදරය ඇතුළත වාතය එහාට මෙහාට පෙරලෙන දැනේ. විනාඩි 10ක් පමණ මෙසේ සිටි සිට පර්යංකෙන් ඉබේම නැගිටිමි. ආස්වාස ප්‍රස්වාස නොදැනේ. ස්වාමින් වහන්ස මෙසේ උදරයේ පිම්බීම හැකිලිම දැනෙන විට එයට අවධානය දිය යුතුයද? එය ඉබේම දැනෙන නිසා සිත එයට යොමු වේ. සක්මන් භාවනාව. කාගෙද දන්නේ නැන්නේ? මේ කියන්නේ යන චිත්තානුපස්සනාවක් මුලින් කරපු බවක් හැඟෙනවා. ඊට පස්සේ තමයි මේකට දාලා තියෙන්නේ. මට කායිද කියලා දැනගන්න පුළුවන් නම් හොඳයි. මෙනින්ගද? හරි ඉදිරිපත් වෙන විදිහක් නැහැ. <laughs> ආ හොඳයි හොඳයි. කියන්න යන්න වෙනවා. සක්මන් භාවනාව. සිත දෙස බලමින් සිදු කරමි. පර්යංක භාවනාවට වඩා සක්මන් භාවනාවට මා වැඩි කැමැත්තක් දක්වමි. එම නිසා සක්මන් භාවනාව වැඩි වශයෙන් සිදු කරමි. සක්මනේදී ඇතුළත කතාව පැමිණියත් එය ඉබේම පැමිණ ඉබේම යයි. ඒ ගැන මාගේ කිසිදු තැකීමක් නැත. ඊතා හොඳින් සක්මන් භාවනාව සිදු කරමි. මාහට උපදේශක් දෙන මෙම් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව ලැබේවා. හොඳයි. ඒ කියන්නේ චිත්තානුපසනාවට ආවට පස්සේ අර මම කිව්වා කලින් කිව්වා වගේ ටිකක් ස්වාභාවික ක්‍රමවලට යන්න ඊළඟට දැන් සක්මනේදී උදාහරණයක් වශයෙන් අපි හිත දිහා බලාගෙන ඉන්නේ. එතකොට තේරෙනවා ඔන්න හිතේ කතාවක් යනවා. හැබැයි ඉතින් කලබල කරන්න යන්නේ නැහැ. ඒකට පොඩ්ඩක් ඉතින් ඉන්න ඉඩ හැරලා හැබැයි අපි ඒකට උදව් කරන්න යන්නේ උදව් නොකිරීම නිසා ඒගොල්ලෝ දුර්වල වෙලා යනවා. ඒගොල්ලෝ අන්තිමට නොදෙනී යනවා, නොපෙනී යනවා. ඊට පස්සේ අපිට චිත්ත විවේකයක් තියෙනවා. ඉතින් ඒක සමනය වෙන්නේ නැත්තම් ඕනනම් පොඩ්ඩක් ඉතින් ආයිත් අර සක්මනේ දැන්න දෙයකට හිත දාලා පොඩ්ඩක් ඒ ගතිය හදලා දෙන්න පුළුවන්. ඒ කියන්නේ එතකොට හිත දැම්මට පස්සේ ඒ අරමුණේ හිත එකඟ වෙනවා. ඇතුලේ කතාව සමනය වෙනවා. සමනය වුණාට පස්සේ ඉතින් ආයෙත් ඒ මේක ගන්න පුළුවන්. එතෙන්දී නිකන් අපි අර ටිකක් අත දැම්ම ගතිය තියෙනවා ඉතින්. තමන්ම තීරණය කරන්න ඕනේ මෙතෙන්දී බරපතල විදිහට මම පොඩ්ඩක් යන්න ඉඩ හැරියට මේක නවතින්නේ නැද්ද කියලා තේරුම් අරගෙන නැත්තම් ඉතින් පොඩ්ඩක් ආයෙත් මේ පාදයට හිත දැම්මට වරදක් නැහැ. ඊළඟට මෙතන මේ ඉඳගෙන ඉන්න භාවනාවේදීත් හිත දිහා බලාගෙන ඉන්නකොට හැබැයි වේදනාවන් මතුවෙන්න පුළුවන්. ඒක මගහරවගෙන හිත දිහා බලන්න පුළුවන් නම් වඩා හොඳයි කියලා තමයි මට නම් හිතෙන්නේ. මොකද ඒ කියන්නේ ආයිත් මේවා බැලු ඒ කියන්නේ බැලුවයි කියන ඉතින් ඔච්චර වරදක් නැහැ. නමුත් ඉතින් දැන් චිත්තානුපස්සනා පැත්තෙන් ඊට වඩා ප්‍රයෝජනෙ ගන්න පුළුවන්. ස්වාමීන් වහන්සේ මම මේකට අදාළව පොඩ්ඩක් ප්‍රශ්න දැන් ස්වාමීන් වහන්සේ චිත්තානුපස්සනාවේ අපි ඉන්නවා. හරියට අපිට සිතුවිලි ඇවිල්ලා යනවා. හැබැයි සමහරක් වෙලාවට අපි සිතුවිලි තුල ඇවිදිනවා. පොඩ්ඩ දුරක් ඇවිදලා ආය ආපහු ඇවිල්ලා ආය හිස්තනේ කොහොම යනවා. මේ විදිහටම ස්වාමින් වහන්සේ එහෙම යනකොට සමහරක් වෙලාවට පිම්බෙනවා හැකිලෙනවා වගේවත් දැනෙනවා. ඒ කොහේ දැනිලා යන්න ඇරලා යනවා. හරි. ආය හිතට හිත ගන්නවා. හ්ම්. ආය සිත දිහා තමයි බලන්නේ. අර අරක ඇවිල්ලා යනවා. හරි. ඊපස්සේ දැන් එක අවස්ථාවකදී එහෙම බල බල ඉන්නකොට දැන් ඔන්න අර ඉස්සර වගේ අර චලනය වෙන ඒවා දැනෙනවා ඇඟේ. හරි. එතකොට හුස්මත් දැනෙනවා. ඊපස්සේ මම දැන් ඒක ඊට පස්සේ හුස්ම දැනෙන එක නැති වෙනවා. ඊට පස්සේ ආයෙ මට මතක් වුණා ස්වාමීන් වහන්සේ කියනවා කියන්නේ ඔක්කොම මනෝ මනෝමයයි. මම හිතුවොත් මට හුස්ම දැනෙනවා <laughs> නැත්නම් නැහැ. ඒකත් මම දැක්කා. එහෙමත් වෙන්න පුළුවන්. ඔව්. ඒ කියන්නේ මේ මේ කය ඉතින් මුකුත් නොදැනෙන්නා ඉතින් මැරෙන්න ඕනේ. දැන් දැන් හුස්ම දැනලා තිබේ ඒක නැති වෙලා කොහොමද මේකේ තියෙනවා දේවල් හැමතිස්සෙම මේකේ දේවල් තියෙනවා හැබැයි ඉතින් අපි මුලදී අනිවාර්යෙන් මේ තියෙන දේවල් මතු කරගන්න සමාධියෙන් හොඳට මතු කරලා ඒකට පෙන්ලා දීලා තියෙන්නේ ඊට පස්සේ ඒවස් ඒව සමනය වුණ යුගයක තමයි අපි හිතන්න පස්සට ආවේ. හිතන්න ඒ කියන්නේ අපි මුලින් ආපු යුගයේ ඇතරම මේක ඔන්න කායानुපසනාවේ යෙදුණා. ඒක ඔන්න හොඳට සමනය වුණාට පස්සේ ඔන්න වේදනාවන් මතුණා නම් ඔන්න ඒකත් සමනය වුණා. මතුවලා ඒකත් බැලුවා ඔන්න වේදනානුපසනාව කරා ඒකත් සමනය වුණා. දැන් ඔන්න හිත දිහා බලන්නේ. ඒක තමයි යන්න පුළුවන් ප්‍රශස්තම විදිය. දැන් ආනාපාන සති සූත්‍රයේදී බුදුහාඳුරෝ ඕක තමයි විස්තර කරන්නේ. ඊට අන්න දැන් හිත විතරයි දැන් නිකන් සෑහෙන අරමුණු වෙන්නේ. මොකද කය සමනය වෙලා, වේදනාවනුත් සමනය වෙලා. දැන් ඔන්න චිත්තානුපසනාවත් දැන් එයා වඩන්න පටන් ගන්නවා. දැන් හැබැයි ඒ ප්‍රශස්ත මට්ටම හැමදාම තියෙන්නේ නැහැ. ඊට පස්සේ එයා පුරුදු වෙනවා. කෙලිම මේවා තිබුණත් මේවට අවධානය යොමු නොකර ගෙලින්ම හිතට දාන්න. හිත දිහා බලනවා. එහෙම ඉන්න පුළුවන්. හරි. අන්න. ඒවා තිබ්බට කමන්නේ අන්න හරි. දැන් මට හිතුණා තා හුස්ම දැනෙනව නේද කියලා ඒක මට දැනෙනවා. දැනෙනවා අනිවාර්යයෙන්ම දැනෙනවා. ඒක ඒ නෑ. මට දැනෙන්නේ නැහැ නෙමෙයි. දැනුණා. දැනෙනවා, තියෙනවා. නමුත් මට ඒකෙන් වැඩක් නෑ. වැඩක් නෑ. ඒකට අගයක් දීලා නෑ වගේ ගතියක් තියෙනවා. ඔව්. ඔව්. ඒ කියන්නේ අපේ කියන්නේ කොහොමත් මේ කයේ වේදනාවන් ආහාරමේ තියෙනවා. දැන් අතෙන්ට ගියාට පස්සේ අපි චිත්තානුපසනාව මට්ටමකට ගිහිල්ලා උදාහරණයක් වශයෙන් අපි හිතමු දැන් හිතේ අනිසිත ස්වභාවය පාපාත් ගන්න පුළුවන් කියලා. ඔය මට්ටමේදී ආයි වේදනාවකට දැම්මොත් වේදනාව උහුල ගන්න බැරි තරම් දැනෙන්න පුළුවන්. මොකද හිතේ මේ හැදෙන සමාධි ගතිය හරි ප්‍රබලයි. ඒ බඳු නිශ්ශබ්දතාවයක් එක්ක වේදනාවකට දැම්මහම උහුල ගන්න බැරි තරමට දැනෙන්න පුළුවන්. ඒ නිසා නොදාන නොදාන තරමට ඇඟට ගුණයි. ඒ වගේම ස්වාමීන් වහන්සේ දැන් ඔය මේක මට දැනෙන්නේ ඔය හැමදේම එකම තැනකින් එන්නේ. එක එක තියෙනවා නිහඬ තැන. එතනින් සේරම මතුවෙන අර නිසල විලක් වටේට හැමදේම වෙනවා වගේ දෙයක් තමයි සිද්ධ වෙන්නේ. හරි. එහෙම. එතකොට ඔහොම ඉන්නකොට ස්වාමීන් වහන්සේ එකපාරටම අපට පොඩි ගැසීමක් වෙන වෙලාවකුත් තියෙනවානේ. අපි යනවා නොදැනෙන තැනකට. හ්ම් හ්ම්. ඒක මම දන්නේ. ඒ කියන්නේ සංඥාවක් මුකුත් නැති තැනකට. එතනට යනවා එනවා. ආයෙ අතන හිස් තැනට එනවා. ආයෙ සංඥාවක් නැති තැනට යනවා. ඔහොමම වෙනවා. හරි. ඒ විදිහට ඒකම දිගටම ඉන්න ඕන. එහෙම බල බල. ඊට පස්සේ එහෙම කියන්නත් බෑ. ඒ කියන්නේ ඒක වෙන වෙලාවට වෙද්දෙන් හැබැයි ඒක නෑ. හැමතිස්සෙම වෙන්නේ නෑ. හැම පරිණාමයකම ඒක වෙන්නේ නෑ. සමහරක් භවයන්කවල තමයි. ඔය එකයි මක් කිව්වේ. කියන්නේ වෙන්න ඉඩ හරිනවා මිසක් දැන් අපි පාලනය කරන්න යන්න සුදුසු නැහැ. ඒක කරන්න බෑ. ඒක කියන්නේ පාලනයෙන් කරලා ගන්නත් බෑ. වෙන වෙලාවට වෙද්දෙන් හැබැයි මේක ඒ කියන්නේ ඒක වීම මතම නෙමේ ඇත්තටම ඔකේ සාර්ථකත්වය තියෙන්නේ. ඒක වීමත් හොඳයි. නමුත් සාර්ථකත්වය තියෙන දැන් පුරුදු වෙන්න ඕනේ හිතේ මතුවෙන කෙලෙස් හඳුනගන්න. ඔව් ඒක වෙනවා. ඒක තමයි අත්‍යවශ්‍යම දේ. අපි කොහොමද මේ කෙලෙස් වලට මුහුණ දෙමින් කෙලෙස් වලට අහු වෙන්නේ නැතුව හැකිතා කෙලෙස් දුර්වල වෙන විදිහට කටයුතු කරන්නේ කොහොමද? එතෙන්ට තමයි යන්න තියෙන්නේ. ඒක ගොඩක් වෙලාවට භාවනාවටත් වඩා නිකන් සාමාන්‍ය දේවල් කරනකොට තමයි ඒවා දැනෙන්නේ. ඒක තේරෙනවා දැන් අර මේවා තාම තියෙනවා. <laughs> ඒක තමයි. ඒක තමයි රිට්‍රීට් එකක් එහෙම ඕගනයිස් කරන්න දෙන්නේ ඒක තමයි. තෙරුවන් සරණයි. ගරු ස්වාමින් වහන්සේ සිත අරමුණු වලින් තොරව අනාශ්‍රිතව තබා ගැනීමට ස්වාමින් වහන්සේගෙන් උපදෙස් ලැබුණා. සක්මන ඇවිදිනවා යන්න ගැන සතිමත් වෙමින්ද තබන තබන පියවර සමග ඇති වී නැති වී යන දැනීම් සටහන් දකිමින්ද යන ආකාරය දෙකට සක්මන් කරමි. විනාඩි 15ක් 20ක් යන විට සිතේ පවතින ශාන්ත සැහැල්ලු බව සක්මනේ ඒකාකාරී බව නිසා අසහනකාරී බවට පත්වේ. එවිට වේගය වෙනස් කිරීමෙන්ද නැතහොත් ඇවිදින රටාව වෙනස් කිරීමෙන්ද එම අසහනකාරී බව මගහරවා ගතිමි. එසේ කිරීම නිවැරදිද? නැත්නම් සිත ටික ටික ටික හෝ එම අසහනිකාරී බව දරා ගනිමින් දිගටම සක්මන් කිරීමට පුරුදු විය යුතුයද? ගෞරවයෙන් පහදා දෙනමෙන් ඉල්ලා සිටිමි. ඔව් එතන මට නම් හිතනවා ඒක නේ උතන. අපි දැන් හිත දිහා බලාගෙන යනකොට සක්මන කියන එක නිකන් ද්විතීක අරමුණක් බවට පත් වෙලා. මේක ඒ කියන්නේ ඒක ගැන අපිට ඒ තරම් අවධානයක් අවශ්‍ය නැහැ. අපි අවධානය තියෙන්නේ අන්න අනිශ්චිත ස්වභාවයක් ගැන. දැන් මෙතන කතා කරනවා මුලින්ම කියනවා අනිශ්චිත ස්වභාවයක දැන ඉන්නයි බලන්නේ කියලා. එතකොට එතන හිත පාත්වීම තමයි උත්සාහත් වෙන්නේ. ඉතින් ඒකට සක්මනේ වේගය බලපාන බලපෑමක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ මුලදී සමහරට ටිකක් වේගෙන් යන්න ඉඩ තියෙනවා. පොඩ්ඩක් අර හිතේ යම් පමණකට නිකන් ආතති ගතියක් ගොඩනැගිලා තිබුණා නම් ටික වේගෙන් සක්මනක් ආහාර මේ කරනකොට ඒ ආතතිය දුර වෙලා සාමාන්‍ය සමනි වෙන්න ගන්නවා. ඊට පස්සේ ඕනනම් සක්මන නතර කරන්නත් පුළුවන්. සක්මන නතර කරලා පොඩ්ඩක් හිටගෙන ඉන්නවා. හිටගෙන ඉඳලා බලනවා මේ හිත දැන් කොහෙවත් අල්ලලා තියෙනවද? අල්ල නැත්තම් පොඩ්ඩක් ඒ හිටගෙන ඉන්න ස්වභාවය තුළම නිකන් පොඩ්ඩක් එළිය දිහා බලනවා. බැලුවාමත් හිත එළියට යනවද? නැත්තම් තමන් එක්කම ඉන්නවද? කියන්නේ මේ වගේ ක්‍රම අපිට පොඩ්ඩක් අතදා බලන්න වෙනවා. කියන්නේ අපි එකිනෙකාට සමාලාවට මේ ආවේනික ක්‍රම තියෙන්න පුළුවන්. ඒක වැරද්දක් නෑ. ඒ කියන්නේ අපි ඉස්සරහා බැලුවා. බලට හිත ගියේ නෑ. හිත ඉන්නවා බොහොම තමන් එක්කම වගේ. ඉතින් ඈත බලන් ඉන්න පුළුවන්. ඒකට තමාලට ඒක අර මිනුම් දණ්ඩක් වශයෙන් පාවිච්චි කරන්න පුළුවන් ඔතන විශේෂයෙන්ම ආතතියෙන් හිත අඩුවීම කියන ස්වභාවය. ආතතිය තමයි අපේ මිනුම් දණ්ඩ වෙන්නේ. අපි ඇවිදිනකොට ආතතියත් මුලින් තිබිලා ඒක අඩු වේගෙන යනවා නම් අන්න ඒ වේගෙන් ඇවිදිනවා. ඊට පස්සේ ඔන්න ආතතිය සෑහෙන අඩු වුණා. ඊට පස්සේ ඔන්න අපි ඉබේටම නතර වුණා. නතර වුණාට පස්සේ ඔන්න දැන් දැනෙනවා ඊට වඩා යම් සියුම් ආතතියක් තියෙනවා. අපි බලනවා ඔන්න කොහොමද මේක දැන් දුරු කරන්නේ. අපි දැන් සාමාන්‍ය පොඩ්ඩක් වටේ බලනකොට ඔන්න ආතතිය දුර වෙලා යනවා. ප්‍රශ්නයක් නැහැ. ඉතින් එතනදී ඒ බඳු ක්‍රම හරහා තමයි අත්‍තරම අපිට යන්න වෙන්නේ. පර්යංකය පරිසරයේ උෂ්ණත්වය ආදී කරුණු නිසා පර්යංකයට ඉඳ ගන්නා විට අධික දාහයක් දැනුනි. කිසිවකට ප්‍රතික්‍රියා නොකර සතිමත්ව සිදුවන දේ බලා සිටීමට අදිෂ්ඨාන කරගතිමි. ක්‍රමයෙන් දාහය නැති වී සිත නිහඬ ශාන්ත බවට පත්විය. නිහඬ මනසින් කය තුලම බලා සිටින විට කයේ සීමාවන් නොපෙනුනද විශාල වේදනා ගුලියක් මෙන් දැනුනි. සෑම ශෛලයක්ම වේදනාවෙන් මිරිකෙනු වැනි විය. සිත වෙන කෙනෙකුගේ වේදනාව දෙස බලා සිටින්නා සේවිය. ක්‍රමෙන් ඈතක තිබෙන වේදනා රසක් ලෙස බලා සිටිනු වැනි විය. සිත වේදනාවන්ගෙන් මිදුණු ස්වභාවයක් වැනි විය. පසුව සිත ශාන්ත නිහඬ බවක් පැවතිනි. ස්වාමින් වහන්සේට තෙරුවන් සරණින් නිරෝගී සුවය පතමි. හොඳයි කරගෙන යන්න. කියන්නේ හිතේ ටික ටික මේ විවේක ගතිය පුරුදු වෙන්න පුරුදු වෙන්න තමයි Tamanට ඒ කියන්නේ මේ يعني ඇත්තටම දැන් බුදුරජාණන් වහන්සේ කියන්නේ ඒකයි. කියන්නේ හිතේ සාමාන්‍ය ස්වභාවය තමයි ඔය මතුවෙන්නේ. කියන්නේ අපි මෙතෙක් සම්පූර්ණයෙන්ම මේ ව්‍යාජ ලෝකයක තමයි අපි ජීවත් වෙන්නේ. සම්පූර්ණ හදාගත්ත ලෝකවල කෘත්‍රිම ලෝකවල තමයි ජීවත් වෙන්නේ. හිතේ යථා ස්වභාවය තමයි මතුවේවි එන්නේ. මේ යථා ස්වභාවය හරිම ඒකාකාරයි. හරිම සරලයි. ඒක කෙලස් අඩුයි. නැත්නම් කෙලස් නැහැ. නමුත් මේ කෙලස් එකපාරට ඉදින් නැති වෙන්නේ නැහැ. අපි ගාව ආශ්‍රවයන් තියෙනවා. අනුසය ධර්මයන් තියෙනවා. ඒව ඇවිල්ලා ආයෙත් මේක කෙලසනවා. එතකොට ඉතින් ආයෙත් හිත නිදහස් කරගන්නවා. මේ කටයුත්ත දැන් කොච්චර කාලයක් හෝ කරන්න වෙනවා ඉතින්. තෙරුවන් සරණයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ. ප්‍රශ්න දෙකක් තියෙනවා. එක භාවනාව මගින් සිතේ ඇතිවන බය චකිතය ඉවත් කරගත හැකිද? එසේනම් ඒ කෙසේද? දෙක ඔව් ඔව් පොඩ්ඩක් <laughs> බය චකිතය ඉවත් කරගන්න නේද? දැන් ඕක මෙහෙමත් කියන්න පුළුවන් හැබැයි. ඒ කියන්නේ බය චකිතය ඇති වෙන්නත් පුළුවන් භාවනාව හරහා. මොකද අපි හිතමු කෙනෙක් විපස්සනාවක් වඩනවා. හැබැයි එයාට දැන් තේරෙනවා මේ හැම දෙයක්ම බිඳිලා යනවා, කැඩලා යනවා, විනාශ වෙලා යනවා තේරෙනවා. එතකොට සමාලාවට මේකේ මේ ඥානයක් වශයෙන් උත් ඕක පෙන්නනවා. මේ භයතුපට්ඨාන ඥානය කියලා, භය ඥානය කියලා කියනවා. එතන එන්න ඉඩ තියෙනවා. බියක් ඇති වෙන්න ඉඩ තියෙනවා. මොකද මේ මගේ කියාගෙන හිටියට ලොකුවට අදාගෙන හිටියේ මේ කය දිහා බලනකොට දැන් ඔන්න කය කෑඩි කැඩලා යනවා. විසි වෙලා යනවා. මේ බිඳිලා යනවා. ඉතින් බලන බලන අතර නිකන් බිඳීමක් පේනවා. එතකොට නිකන් බිය දනවන සුළු ගතියක් එන්න පුළුවන්. ඒක හැබැයි ප්‍රඥාවක්. ඒක ප්‍රඥාවේ සබහායක් වශයෙන් තමයි අපි තේරුම් ගන්න තියෙන්නේ. අපි අල්ලගෙන හිටියට මේක එකක් කරගෙන හිටියට මේක එහෙම එකක් නෑ. දැන් අර ධර්මයේ පෙන්වන උදාහරණයක් වශයෙන් අර කවුද මේ වජිරා භික්ෂුණිය වජිරා රහත් තෙරණිය ඉන්නකොට මාරය ඇවිල්ලා අහනවා මේ මේ පංචස්කන්ධය ගැන නෙමෙයි මම දැන් මොකද්ද කියන්නේ මේ ආ මෙන්න මේ මේ ප්‍රතිරූපය මෙන්න මේ බිම්බය කවුද හැදුවේ ඔක කාටද අයිති ඔන්නෝම තමයි යා අහන්නේ ඊතර තමයි යා කියන්නේ මේක මේ හේතුන් නිසා හටගත්තු ස්වභාවයක් මෙතන තියෙන්නේ හරියට අර මේ අස්සේ බැඳලා කරත්තේ රෝද දෙකක් හයි කළා රෝදෙට ඇක්සල් එකක් හයි කළා මේ ඒ උමනා කරන අඩු වැඩිය දාලා තිබ්බට පස්සේ ඔන්න අසකරත්ත්‍ය කියලා කියනවා. අන්න ඒ වගේ තමයි මෙතනක් තියෙන්නේ. මෙතන මේ මේ ස්කන්ධ ධාතු ආයතන මේ ඔක්කොම ටික එකතු වුණාට පස්සේ මේකට ඔන්න ශරීරයක් කියලා කියනවා. එහෙම ස්වභාවයක් පමණයි මෙතන තියෙන්නේ. ඉතින් මේ වගේ වැටහීම් සමහරවට එනකොට කෙනෙකුට තමයි බිය දනවන්න ඉඩ තියෙනවා. හැබැයි මේකේ අනිත් පැත්ත ඉතින් බිය නැති කර ගැනීම කියන එක ඉතින් මොන වගේ බියක්ද දන්නේ මේ කතා කරන්නේ. අපි හිතමු ඔන්න රැයට තනියෙන් ඉන්න බැරි බයක්ද <laughs> නැත්තම් කලවරේ ඉන්න අමාරු බයක්ද? ඒකද මේ භාවනාවෙන් නැති කරගන්න හදන්නේ මම දන්නේ මොන වගේ බියක්ද මේ නැති කරගන්න භාවනාවෙන් පුළුවන්ද කියලා අහන්නේ. එතකොට ඒක කියන්න බෑ. මොකද බිය කියන එකේ එක එක පැති තියෙනවා. අනිත් එක අපි හිතමු දැන් පවක් කරන්න තියෙන බිය. ඒක ඇවිල්ලා අවශ්‍ය බියක්. ඒක ඇවිල්ලා බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ හිරි ඔත්තප්ප. ඔත්තප්ප කියන ගුණය ඒක ගුණයක් වශයෙන් පෙන්නනවා. අපිට පවක් කරන්න අවස්ථාවක් තියෙනවා. හැබැයි ඒකට දැන් හිත බියයි. මේක හොඳ නෑ මට කියලා අන්න හිත බියටපත් වෙනවා. ඒක බිය අවශ්‍ය බයක්. ඒක අපි වර්ධනය කළ යුතු කරගත යුතු බියක්. ඒ නිසා මේ කතා කරන බිය පොඩ්ඩක් ඉදිරිපත් වෙලා කියන්න පුළුවන් නම් මොන බියද මේ කියලා? හොල්මන් වලට තියෙන බයද? <laughs> මොන වගේ බයක්ද කියලා එතකොට ඉතින් පොඩ්ඩක් බලන්න පුළුවන් මේක පුළුවන් වෙයිද කියලා මේ භාවනාවෙන් සමනය කරගන්න. දෙක ධර්මදේශනයේට ඔබ වහන්සේ දේශනා කළ පරිදි සිතේ පවතින කෙලෙස් නැති කර ගැනීම සඳහා සහ සිතේ පවතින කෙලෙස් සැඟ සැඟවි සිතේ සැඟවි පවතින කෙලෙස් දැන ගැනීම සඳහා කෙලෙස් සහිත පිරිස් සමග ගැටෙන පරිසරයකමද උචිත වනුයේ පහදා දෙන්න තෙරුවන් සරණයි. <laughs> නෑ ඒක මං හිතන්නේ ඒ කියන්නේ ඔක්කොම ඉතින් එක එක උපක්‍රම විතරයි. ඉතින් ඒකම ඕනේ කියලා ඒකත් අවශ්‍යයි කියලා තමයි මට හිතෙන්නේ. හැබැයි ඉතින් අර භාවනාව හරහා යම් යම් සීමාවන් වලදී ඕවා එළියට එන්න පුළුවන්. ඒ කියන්නේ අර ඇතම් කෙනෙක් කියන්නේ ඔන්න දැන් හිත ටිකක් සමාධි වේගන යනවා. සමාධි වේගන යනකොට ඔන්න කෙලවරක් නැතුව සිතවිලි එන්න ගන්නවා. එතනත් නිකන් සුද්ධ වීමක් තියෙනවා. නමුත් ඔය ප්‍රඥා ශික්ෂා පැත්තට එනකොට විපස්සනා පැත්තට හොඳට එනකොට අපේ කියන්නේ අපි සමාධියක් එහෙම වඩනවා නම් විපස්සනා සමාධි පැත්තක් එහෙම වැඩලා තියෙනවා නම් ඒකේ බලයෙන් කෙලස් යටපත් වීමකුත් සිද්ධ වෙනවා. එතකොට ඉතින් ඇත්තටම හිත නිමිති ගන්නෙ නැහැ, හිත අරමුණු වැඩිය ගන්නෙ නැහැ. ඒ හින්දා මේ කෙලස් අඩු ගතියක් පේනවා. නමුත් ආයි කෙලස් මතුවලා එන්නේ අර වගේ මේ මොන හරි මේ සිද්ධීන් හරහා සංසිද්ධීන් සිද්ධ වෙනකොට ආයෙත් අර ඒ ඒ තිබිච්ච යටපත් වීම කඩාගෙන ආයෙත් අපේ පරණ ස්වභාවය මතුවෙනවා. තිරුවන් සරණයි ස්වාමින් වහන්ස. ලනුපැදුරේ සක්මන් කරන විට යටිපතුලට දැනෙන්නේ ගොරෝසු ගැටිති පෙලක්ද වතුර සහිතව දැනෙන වතුර සහිතව දැනෙන සිසිලසක්ද පාගෙන යන විට මාපට ඇඟිල්ලේ වදින සුළඟ යටිපතුල් පසු කර යන බවයි. තව මොහොතකදී දොඩම්ලෙලි වගේ යටිපතුලේ ඇලී ඇති බවක්ද දැනේ. වාර 4ක් 5ක් යන විට එක කකුලක් ගියා වගේ හොඳටම දැනුණා. එක කකුලෙන් ගියා වගේ වෙන්න ඕන ස්වාමීන් වහන්සේ. මම ඒ ගැන බලන විට එය නැතුව ගියා. විනාඩි 40ක් පමණ සක්මන් භාවනාව කළ හැක. විටින් විට සිත ඉවත්ව යන බව බවක් ඇත. ස්වාමින් වහන්සේ මට දැනගන්න ඕන යටිපතුලේ දැනෙන දේවල් වලින් එක් දෙයකටද සිත යොමු කරන්න ඕන කියන එක. නෑ දැන් ඔය දැන්න يعني දැන් දැනනවා නම් කීපයක් ඒකට කිසි ප්‍රශ්නයක් නෑ. ඒ කියන්නේ අපි මුලදී හුඟාම් බලන්න ගියාම හිත විසිරෙන්න පුළුවන්. ඒ හින්දා අපි එකක් හොඳට දැනෙන එකක් විතරක් අල්ලලා මේ හිත පුළුවන් තරම් වර්තමානයේ තියාගන්න උත්සාහත් වෙනවා. දැන් ඔන්න යටිපතුලේම තියෙනවා. ඊට පස්සේ අනිවාර්යයෙන්ම අපි කලින් නොදකපු දේවල් බලන්න උත්සාහත් වෙන්න ඕනේ. දැන් මේ විදිහට හොඳට දැන් කලින් මේ කියන්නේ කීපයක්ම දැන් මතුවලා තියෙනවා කියන්නේ හොඳයි. කිසි ප්‍රශ්නයක් නැහැ. ඒවා වළක්වන්න අවශ්‍ය නැහැ. මතුවෙන දේවල් බලන්න. පරයන්ක භාවනාව. නාසය අග පහලට එන හුස්ම රැල්ල කුඩා සුලියක්සේ කැරකෙන බවද ඉහළට යන හුස්ම හුස්ම හිරවන ගතියක්ද දැනේ. ටික වේලාවකින් උරහිස් දෙකේ සිට පහළට හිරිවැටිගෙන යන බවක් දැනේ. නාසය අග හුස්ම නවතින්න පෙර අත් දෙක දිහාත් පාදවල විලුඹ දිහාත් වරහන් ඇතුළේ ස්පර්ශවන ස්ථාන සිතින් බැලුවෙමි. එසේ බැලීම වැරදිද? විටකදී තොර තෝංචයක් නැතුව නොඇසු භාෂාවක් වචන පේලියක්ද තවත් විටක හිස් ස්ථානයක්ද හිත නවති. විටින් විට මේ తත්වය පවති. විනාඩි 40ක් පැයක් පමණ පර්යංකයේ ඉන්න හැක. මේ తත්වය පහදා දෙන සේක්වා. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. ඒ කියන්නේ මේ හිතට එන සිතුවිලි, ඒ කියන්නේ ඒක සමහර දේවල් අපිට තේරුම් ගන්න පුළුවන්. සමහර වෙලාවට ඔය වගේ ඒ කියන්නේ තේරුම් ගන්න අවශ්‍ය නැහැ. එහෙම අතහැරලා දාන්න. ඒ කියන්නේ අපිට ඔය මට්ටමේදී වෙහෙසිලා තේරුමක් නැහැ මේ හිතවිලි වල තියෙන අභ්‍යන්තරේ තියෙන මොනවාද කියලා බලන්න. ඒ වෙනුවට තමන්ගේ අරමුණේ ඉන්න එක තමයි වඩාම සුදුසු. අ මොකද ඊළඟට අහන්නේ? විටින් විට මේ தත්ත්වය පවති කියනවනේ අර මේ හිස්ථානයේ ස්ථානයකට යනවා වෙන භාෂාවකින් වචන ඒක තමයි. ඒ වෙන භාෂාවෙන් එනවා අතලා දාන්න. තේරෙන්නේ නැහැනේ භාෂාව. තියෙන අතලා දාන්න. මේ <laughs> ඊට පස්සේ දිගට කරගෙන යන්න. ඒ කියන්නේ අපිට කියන්නේ ඒකයි මම කිව්වේ සමහර වෙලාවට අපේ භාෂාවෙන් වුණත් කෙලවරක් නැතුව එනවා එන්න පුළුවන්. නමුත් එතෙන්දී අපි ඒකට අත දාන එක තේරුම් ගන්න. ඒ කියන්නේ අර ළඟ ළඟ එනවා වැඩි. ඒක බලන්න යනකොට වඩා අපිට තියෙන්නේ අපේ ආනාපාන සතියට එන එක. ආනාපාන සතිය නැවත නැවත යෙදෙනකොට මේ සිතුවිලි අතර ඒ කියන්නේ මේ එන වේගය අඩු වෙන්න පටන් ගන්නවා. අපි හිතුවිලි ජනනය කරන ස්වභාවය පොඩ්ඩක් පොඩ්ඩක් අඩු වෙන්න ගන්නවා. අන්න එතකොට පොඩ්ඩක් අපිට ඒ දිහා බලන්න පුළුවන්. යම් පමණක හොඳට අනිත් එක සම්පජඤ්ඤයේ පැත්ත දියුණු වෙනවා. එතකොට මේ සිතුවිලි එක එකක් ගානේ හඳුන ගන්න පුළුවන්. නැත්තම් නිකන් සිතුවිලි ටික එකට ඇදිලා වගේ තියෙන. සිතුවිලි රොත්තක්. එක ගොන්නක් තියෙන්නේ. අපිට තේරෙන්නේ නැහැ. නිකන් නූල් බෝලයක් පැටලිලා වගේ තියෙන අපිට ලිහා ගන්න බෑ. නමුත් ආනාපාන සතිය හොඳට වර්ධනය වෙනකොට වර්ධනය වෙනකොට පොඩ්ඩක් මෙයා විසිරෙන්න ගන්නවා. හොඳට එතකොට පැහැදිලිව පේනවා මොනවාද මේ ඇතුලේ තියෙන්නේ කියලා. සම්මා සම්බුදු සරණයි. පින්වත් ස්වාමින් වහන්සේ මට ඇති ප්‍රශ්න කීපයකි. 1 සක්මන් භාවනාව වැලි මළුවේදී ලනුපැදුරේදී සක්මන් කිරීම එකිනෙකට වෙනස් ස්වභාවයකින් දැනුනි. ලනුපැදුරේ ගොරෝසු ගැටිස්ති බවක්ද වැලි මළුවේ සියුම් බවක්ද දැනුනි. මම මෙනෙහි කරමින් සිටියේ. මෙනෙහි කරමින් සිටියේ. දින කිහිපයක්ම මීට කලින් වැඩසටහනකදීත් සමග ඔසවනවා, තබනවා යනුවෙනි. දැන් දින දෙකක් පමණ මෙනෙහි කිරීමක් නැතුව සිත යටිපතුලේ තබා ගන්න පුළුවන් බව දැනේ. පාදයේ ඔසවන විට සීතලත්, තබන විට ඒ සීතල මගහැරී යන බවද වැටහේ. සක්මන පටන් ගන්නා විට මා නොයෙක් සිතිවිලි මට නොයෙක් සිතිවිලි ගලා එයි. එය මට දැනෙන්නේ කවුරු හරි මට කියවනවා වගේ. විනාඩි 10ක් පමණ ඒ తත්වයම තමයි. සමහර වේලාවට සිත යටිපතුල තුල තබාගෙන සිටියදී සිතිවිලි ගලාගෙන එයි. පැයක් පමණ සක්මනේ යෙදෙන්න සිතුන සිතුනි. දණහිස්සේ වේදනාවක් නිසා විනාඩි 40ක් පමණ සක්මනේ යෙදේ. දෙක පර්යංක භාවනාව. මෙහිදී වාඩි වී ටික වේලාවක් යනතෙක් නොඑක් සිතවිලි ගලා එයි. සිත එක්තැන් කරගෙන පිම්බෙනවා හැකිලෙනවා බලා සිටිමි. විනාඩි 30ක් 20ක් 30ක් පමණ ඉන්න පුළුවන්. වරහන් ඇතුලේ සමහර වෙලාවට ඊට අඩුද වැඩිද වේ. නැවත සිටිවිලි ඇවිත් යයි. එක් පර්යංකයේදී සිදු වූ දෙයක් ශරීරයේ යටිපතුලේ සිට හිස් මුදන දක්වාම විදුලි සැර වැදුනා වගේ දැනුනි. එය තප්පර ගානකින් නැති වී ගියේය. තවත් පර්යංකයක වාඩි වී සිත පෙර පරිදිම එක්තැන් කර සිටියෙමි. ශරීරයේ ඇතුළතින් සෙලවෙනවා වගේ ඊතා සෙමින් දැනුණා. ටිකින් ටික එය වේගයෙන් වැඩි වුණි. වේගයෙන් ශරීරයම සෙලල වෙනවා වාගේ දැනුනි. එවිට බටයක හිර වී සිටින්නාක් මෙනි. ටික වේලාවකින් බටේ මුදුනෙන් දුමාරයක් පිටවිය. ඒ දුමාරයේ කැරලි කැරලි ස්වභාවයකින් අවකාශයට පිටත් වන බව දැනුනි. ඒ විටම තිබුණ ගැස්සීම නතර විය. හුස්ම නැවත වැටෙනවා වගේ මට දැනුනි. ඇස්සර බලන්න සිතුණත් මට බයක් දැනුනි. මෙසේ වන්නේ කුමකටද කියා පහදා දෙනමෙන් ඊතා ගෞරවයෙන් ඉල්ලමි. ඔබ වහන්සේට මේ භවයේදීම උතුම් නිර්වාණ සුවය ලැබේවා. දිගට කරගෙන යන්න, ඒ කියන්නේ අපිට ඒ කියන්නේ ධාතුන්ගේ ස්වභාවයන් ඉදිරිපත් වෙනකොට নানা ප්‍රකාර විදිහට අපි ඒක අර්ථකථනය කරනවා. ඉතින් ඒව ඔක්කොම ඉතින් අපිට පැහැදිලි කරන්න කරගන්න ගියොත් ඉතින් මේක කරන්න අමාරුයි. ඒ වෙනුවට තමන් මේ හැම දෙයක්ම නිකන් මේ ධාතු ලක්ෂණ පහළ වෙනවා. ධාතුන් විවිධාකාර විදිහට නිරූපණය වෙනවා. අපි තුමු උදාහරණයක් වශයෙන් වායෝ ධාතුවට හිත තියාගෙන ඉන්නකොට කය පොඩ්ඩක් සෙලවෙන්න ගන්නවා. වගේ උඩ යට යන ස්වභාවයක් කය ඇතුළේම දැනෙනවා. හිසෙන් පිට වෙනවා වගේ දැනෙනවා. নানা ප්‍රකාර විදිහට දැනෙන්න පුළුවන්. අපි හිතමු තව කෙනෙක් ඕක දක්වනවා මේ අපි හිතමු මයින්හමකට පුම්බනවා ගහනවා වගේ ඒ වගේ ස්වභාවයක් දැනෙනවා කියන නැත්නම් ඔරුවක් පදිනවා වගේ කියලා තව කෙනෙක් කියනවා. ඉතින් ඒ එක එක අය එක එක විදිහට කියනවා. ඉතින් මේ හැම එකකටම මේ හේතු දක්වන්න අමාරුයි. අපිට තියෙන්නේ මේවා දැකගැනීමෙන් ඉස්සරහට යන්න. තව දුරටත් ඒ කියන්නේ භවනා කරගෙන යන්න යන විදිය හොඳයි. ලිඛිත ප්‍රශ්න එච්චරයි ස්වාමීන් වහන්සේ අර ඊයේ ප්‍රශ්නයක් ගැන කතා කරන්න. හරි. අවසරයි ස්වාමීන් වහන්සේ. ඔබ වහන්සේට සමහර විට මතක ඇති මතක <laughs> මතක මෙහෙමයි කලින් සැරේ ගිය අවුරුද්දේ සක්මන් කරනකොට අර දිත්තේ දිට මත්තන් ඒ ගැන උභාන්සෙත් එක කතා කරා ඒක ඊටාම සුළු වේලාවක් තිබිලා නැති වෙන විනාඩි 3ක් 4ක් 5ක් වගේ. හරි. ඒ කියන්නේ මොකද්ද නැතිලා යන්නේ? ඒ කියන්නේ කිසිම අරමුණක් නැතුව චිත්තානුපස්සනාව වැඩිනවා. හරි. හරි. ඊට පස්සේ දැන් මේ සැරේ සක්මන් කරනකොට ඔව්. ඊයේ නෙමෙයි පෙරේදා. හ්ම්. සිතෙන් සිත දිහා බලාගෙන ඉන්නකොට සම්පූර්ණයෙන්ම සිතට අරමුණක් අල්ලන්න බෑ. සිත සම්පූර්ණයෙන්ම සිතත් බලන සිතත් සිතත් එකට සමපාත වෙන විදිහට ඇවිල්ලා හරි පැය කාලක් විනාඩි 30ක් විතර යනකොට හරි සම්පූර්ණයෙන්ම ඔළුව අංශු අංශු වලට කැල විසික වෙන වගේ ගත්තා. එතකොට දැනින දැනීමක් විතරයි. වෙන කිසිම දෙවනි අරමුණක් නැහැ. එකයි. හරි. ඊට පස්සේ ඒත් එක්කම ඇඟටත් එනකොට සම්පූර්ණයෙන් මම කියන සංකල්පේ මිදෙන්න තැනට ආවා. ඊට පස්සේ හිතුණ ඔබ වහන්සේගෙන් අවවාදයක් ගන්න ඕන කරන විදිය වෙලාව කොහොමද කියලා. ඊට පස්සේ මං පරයන්කයට වාඩි වුණා. පරයන්කෙත් ඒ විදිහම හිතෙන් හිත බලනකොට කිසිම අරමුණකට එල්ලෙන්නේ නැහැ. හැබැයි මට හිතුණොත් මට හිතන්න පුළුවන්. හිතන බවක් තේරෙනවා. හිතෙන බවක් තේරෙනවා, අල්ලන්නේ නැති බවක් තේරෙනවා. එතකොට මට දැනගන්න ඕන ඔබ වහන්සේගෙන් අර වෙලාව තමයි මොකද පටන් ගැම්ම විනාඩි 10 10ට අරගෙන වැඩි කරන්නද නැත්නම් ඔහොම යන්න දෙන්නද කොහොමද? ඒ කියන්නේ දැන් يعني ඔය 10 10 වැඩි කරන්න හදන්නේ අරමුණක් නැතිව ඉන්නේ ස්වභාවයද? සම්මාන්ත එතන මොනවත් නැති අර හිස්තන ස්වභාවය නෙවෙයි. එතන සම්පූර්ණයෙන් සමපාත වෙලා මේ ඒ සමාධිය තුළ ඉන්න ස්වභාවය. ඒක ටිකක් ගැඹුරු සමාධියක් තමයි. නමුත් දැනෙන දැනීමක් විතරමයි. එතන මුකුත්ම හරි හරි. ඒ කියන්නේ හිත නිශ්ශබ්දයි. නිශ්ශබ්ද හිත දැන් හිතන්න දැන් අපි ඒ ස්වභාවය වර්ධනය කරගෙන ගිහිල්ලා අන්තිමට ඒ ස්වභාවයම අරමුණු කරනවා. ඒකට නිකන් අර බලන හිතයි තියෙන හිතයි නිකන් සමපාත වෙනවා. සතියත් එකට සම්පූර්ණයෙන්ම සම්පාත වුණා වගේ වෙනවා. ඊට පස්සේ දැන් ඉතින් එතන තියෙන සමාධි ස්වභාවයක්නේ. දැන් එතකොට ආයේ ආයි බලන කෙනෙක් නැහැ දැන්. බලන කෙනෙක් නැහැ නිකන් දැනෙන ස්වභාවයක් විතරයි තියෙන්නේ. ආ හිුදු දැනීමක්ම විතරයි. වෙන කිසි වර්තමානයේම විතරයි. ඒක පොඩ්ඩක්වත් ඉස්සරහටවත් පස්සටවත් නැහැ. හරි. කමන්නේ ඒ කියන්නේ ඔතන Tamanට තේරෙනවා නම් මෙතන සංසුම් බවක් තියෙනවා. බොහොම නිකන් ප්‍රණීත බවක් තියෙනවා. හරිම නිකන් මේ රිලැක්ස් වෙන ගතියක් තියෙනවා. මේ සැහැල්ලු ගතියක් නම් වැඩෙන්නේ වෙන්න ඉඩ දෙන්න. හිතන්න මෙහෙම දැන් අපි හිතමු දැන් මෙහෙම යනකොට පටන් ගන්නෙදි තිබුණා ඔන්න සහැල්ලු ගතිය. එතකොට දැන් ඔහොම කෙරීගෙන යනවා. අපි හැබැයි මේක වෙනස් වුණා මොකක් හෝ හේතුවකට දැන් ආයෙ ආතති වේගෙන වගේ එනවා. ඒක ආයෙ නිකන් එක තැනක් අරමුණු වේගෙන වගේ යනවා නිකන් හිත. එතකොට එතකොට හදන්න වෙනවා. නෑ ස්වාමිනහන්ස අරමුණු වෙන්නේ නැහැ. අන්න ඒක තමයි මම කියන්නේ. එක තැනක් අරමුණු වෙනවම නෙමෙයි හිතනේ එක තැනකට යොමු වෙනවා වගේ දෙයක් අල්ලන දෙයක් නැහැ. හිතෙන් හිත විතරයි. ඔය හිතෙන් හිත විතරයි මාත් මේ කියන්නේ. හිත නිකන් මේ හිතේ සම්පූර්ණ පැතිරිච්ච ස්වභාවය වෙනුවට එයා නිකන් ගොනු වෙනවා නිකන් එක තැනකට වගේ. දැන් ඒක ඒක ගැන. ඒ මොකක් හෝ වීම හරහා අපේ හිතට දැනෙන්නෝ දැනෙනවා නම් යම් හෝ හේතුවකට අපිට හිතට දැනෙනවා නම් නිකන් මේ අර තිබුණට වඩා නිකන් දැන් අර තිබුණේ හරි නිදහස් භාවයක් බොහොම සංසුන් ස්වභාවයක් ආතතියකින් තොර ස්වභාවයක් හැබැයි දැන් මේ යන පැත්ත අනුව නිකන් ආතති ගතියක් හැදීගෙන වගේ එන්නේ. එහෙමනම් එච්චර සුදුසු නෑ. නමුත් තව වෙලාවක දැන් කියන්නේ ඕක අපිට පාලනය කරන්න පොඩ්ඩ අමාරුයි. තව වෙලාවක ඕක විසිරෙන්න ගන්නවා. විසිරෙනවා කියන්නේ මේ හිත විසිරෙනවා කියන එක නෙමෙයි. හිත නිකන් පැතිරෙන්න ගන්නවා. අර චේතෝ විමුක්ති පැත්තක් කතා කරන්නේ අපි. එතෙන්දී යන්න හාත්පස නිකන් පැතිරලා බොහොම ප්‍රණීතයි. නිකන් අපේ සීමාවන් ඔක්කොම කඩලා ගිහිල්ලා. මොකක්වත් නැහැ. හාත්පස නිකන් දැනුවත් භාවයක් තියෙනවා. ඒ ඒ වගේ පැතිරෙන්න යනවනේ ප්‍රශ්නයක් නැහැ. සමාජ සමනස එතන ප්‍රනීත ගතියක් තිබුණාට ගොඩක්ම නිදහස් ගතියක් තමයි වැඩිපුර දැනෙන්නේ එතන. කමන්නේ කමන්නේ. අර පිරිසිදු නිදහස් කියන හරි. මේ පැත්ත වැරදන්නේ. එතකොට ඕන තරම් වෙලා ඉන්න පුළුවන් කියලා එතකොට වේලාව ගැන පොඩි හිතෙනවා. ඔබවහන්සේ උපදේශක් ඕන වේලාව පොඩ්ඩක් කොහොමද කියලා ඒකට. පොඩ පොඩ වරුදු කරා. එහෙම හොඳයි නේද සමහස මොකද ටිකක් අර කර ඇඟම විසිරෙන්න එනකොට ටිකක් මොකද වෙන්නේ කියලා වගේ හිතන එක සම්පූර්ණයෙන්ම ඔළුව ඒ කියන්නේ මම චිත්තාන්පසනාව වඩනකොට පහුගිය කාලය තුලත් ඔළුවේ සද්දත් එක්කලා ආවා. කනට ඇතුළ එහෙම එහෙම ඒ දේ ඒ කියන්නේ ඒ කියන්නේ හිතෙන් මේ කය ඇතුළ අරමුණු වෙලා තිනවා. ඔව් හිතට දැනෙනවා. ඔව්. කියන්නේ කය ඇතුළ අරමුණු කරන්න අවශ්‍ය නැහැ. දැන් බොහොම කියන්නේ ඒකයි කියන්නේ අපිටම අපිට හිත දිහා බලන්න කය දිහා බලන්න ඕනේ නැහෙනේ. නෑ නෑ නෑ පොඩ්ඩක් නෑ. ඒක අර හරියටම පෙරේද අවබෝධ වුණා. එතන කිසිම කයක් අවශ්‍ය නැහැ කියන එක. අවශ්‍ය නැහැ. ඒකයි කයට කයට පුළුවන් තරම් ඒකයි අපි දැන් චිත්තානුපස්සනාවට යනකොට කය පුළුවන් තරම් හොඳට සුව පහසු ආසනයක තියලා තියන්න පුළුවන් නම් වැඩේ ලේසි. ඔව් එහෙම තමයි ගොඩක් වෙලේ සිතනවා <laughs> කරන්නේ නම් බිම වාඩි වෙලා කරන්නේ නැහැ. මොකද ඒ ටිකක් අර වැඩිනා ඒවමත් එක්කලා කරදර. එතකොට ඉතින් අර කය ගැන ප්‍රශ්නයක් අපිට නැහැ. කය ඉතින් සුව පහසුව තියෙනවා. අපිට තියෙන්නේ හිතත් බලාගෙන යන්න තියෙන්නේ. හිතත් එක්කනේ ගනුදෙනුව සම්පූර්ණ සිද්ධ වෙන්නේ. ඉතින් අර මේ එතකොට ඉතින් කයට වැඩි අවධානයක් යොමු වෙන්නේ නැහැ. හිතත් එක්කම ඉස්සරහට යන්න පුළුවන්. හරි සම්මත. එතකොට එහෙනම් විනාඩි කියන්නේ අරක නිකන් වැඩෙන හැබැයි ඔතෙන්දී අපි නවත්තන්න අවශ්‍යත් නැහැ. තමන්ට තේරෙනවා නම් මෙයා හිත ලස්සන්ට මේක මේ සමාධි වේගන යනවා නිකන් ප්‍රණීත භාවයකට යන්නේ. නිකන් හොඳට ගැඹුරකට වගේ හරි නැත්නම් ඈත් මේ සම්පූර්ණයෙන්ම විහිදී යාමකට වගේ නයි යන්න ඉඩ දෙන්න. එතන සම්මනංශ අර පුංචි පුංචි අණු අණු වගේ කොටස් මෙහෙම කැඩිලා විසිරෙන ගතියයි මම කියන සංකල්පය නැති වෙගෙන නැති වෙගෙන යන ගතිය. ප්‍රශ්නයක් නැහැ. නැති වෙන්න දෙමු. <laughs> හරි. එතකොට සමනහංශ ඒක පෙරේදනේ අද උදේ මට දැනුණ භවනා කරනකොට දැන් අපි සමාධියක ඉන්නකොට විපස්සනා සමාධිය කියලා අර ගලන සිතුවිලි බල බල ඒ කරන එක තියෙනවා චිත්තානුපස්සනාවේ. දැන් සිතුවිලි ගලනවා අපි ඒක අවබෝධ කරගෙන එහෙම එහෙම ඒක දිහා බලාගෙන හරි එහෙම. හරි. ඒක විතරක් ප්‍රමාණවත් මදි කියලා හිතුණා මේ දෙකම එකට සමබරව ගියොත් හොඳයි කියලා හිතුණා. දැන් ඒ කියන්නේ දැන් අපි තුමු දැන් මෙහෙම දැන් අපි බලාගෙන ඉන්න දැන් සිතුවිලි පේලියක් එනවා. දැන් අපි ඒගොල්ලන්ට අනුග්‍රහ කරන්න නැතුව බලාගෙන ඉඳීම තුළ අන්තිමට ඒගොල්ලෝ දුර්වල දුර්වල වෙන්න ඕනේනේ. එහෙම වෙන්නේ නැද්ද? එහෙම වෙනවා සමනස් මම ඒක ගැන නෙමෙයි කිව්වේ. දැන් ඒක ඇවිල්ලා අපි ඉඳගෙන පරයන්කයකදීනේ. හරි. ඒ අමතරව දවස තුල මම සාමාන්‍යයෙන් දිනදා ජීවිතේට මේ ඔක්කොම එකතු කරගෙන යන්නේ අනුසේ ධර්ම පරිඋත්ථානය බලනවා. එතකොට දැන් අර සක්මනේදී මම වහන්සේට දැන් ඔය කිව්වේ විස්තරේ අර සිත සිත දිහා බලනකොට ඒකයි අර ඉඳ ගන්නකොට වාඩි වෙලා ඉන්නකොට අරකයි දෙකම සමබරව දිගටම කරගෙන. හරි. හරි. එතකොට දැන් දැන් ඔය අහන්නේ වෙන වැඩක් කරද්දි. එහෙමද ප්‍රශ්නේ? එහෙමයි සමනස ඇවිදිනකොට සමහරට කල ලයිට් එකකට නැවතිලා හිටගෙන ඉන්නකොට අපිට හිත දිහා හිත බලන්න ලැබෙන පුංචි අවස්ථාවක් හරි තියෙනවනේ. ඒ තියෙන වෙලේ කමන්නේ. කමන්නේ. කියන්නේ වෙන වැඩක් කරනකොට කොහොමද මෙයා මේ වැඩේ තුල හිත ප්‍රතික්‍රියා දක්වන්නේ කොහොමද? හිතන්න දැන් තව කෙනෙක් කතා කරනවා. කතා කරනකොට හිත කොහොමද ප්‍රතික්‍රියා දක්වන්නේ? මේ කරන කතාව තුළ මම නිකන් යාව මැඩපවත්වන්න බලනවද? මම නිකන් යාව ආකර්ෂණය කරගන්න බලනවද? මම නිකන් ඉස්සරහට පයින්න බලනවද? නැත්නම් අන්න වගේ අර හිතේ يعني මේ කරන ක්‍රියාව තුලත් හටගන්න කෙලස් දිහා අපිට දැනුවත් වෙන්න පුළුවන් නම් ඒ කෙලෙස් වලට අහු නොවි කෙලෙස් වලට වහල් නොවි ඒ කරන කටයුත්ත නිවැරදිව කරගන්න ශක්තිය ලැබෙනවා. එහෙමයි සබනස්. ඒක දැන් කරගෙන යනවා. ඒක නෙමෙයි මං කිව්වේ වහන්සේට. <laughs> අර හිතෙන් හිත බලනකොට හිතට මොකවත් අල්ලන්න බැරුව හිත බලාගෙන ඉන්න වෙලාව තියෙන. ඒක හුරු කරාට කමන්නේ නැද්ද කියලා. කමන්නේ නැහැ. කමන්නේ. ඒ කියන්නේ එතන මොකක්වත් නැහැ. මොකක් ගන්න බෑ. අරුණක් ගන්න බෑ. හිතෙන් හරියටම හිත බලනකොට ආයෙත් අපි ඒක දිහා බලනවා කියන්නේ ආයි මම එක්ක හැදෙනවා. පොඩ්ඩක් හරි. ඒ කියන්නේ හිතන්න දැන් මොකක්වත් නැති ස්වභාවය ගැන අපි හිතන්න යනවා. එතකොට මම කැඩෙන්න පුළුවන්. එතකොට මේ යන ප්‍රවාහය කැඩෙනවා. මොකද මේ අරමුණක් ගන්න බැරි වෙලා වෙලාවේ එහෙම ඉන්න තමයි සුදුසු. ඒක වරදක් නෙවෙයි. ඔව් ඔව්. ඒ කියන්නේ උතන පොඩ්ඩක් වැරදි නිවැරදි ස්වභාවයේ ඒ ඒ වෙලාවේ තේරුම් ගන්න ඒ වඩන සමාධිය සමාධිය හරහා නිකන් තිබුණට වඩා ආතති ගතියක් ඇති වෙලා නම් යා යුතු පාරක් නෙමෙයි. හ්ම් හ්ම්. තිබුණට වඩා වැඩි ආතතියක් නම් අවසාන ප්‍රතිඵලය යායුතු පාරක් නෙමෙයි. හැබැයි තිබුණට වඩා අඩු ආතතියක් නම් වෙලා තියෙන්නේ. අතතිය අඩුවීමක් නම් ගතරකමක් නැහැ. එතනින් තමයි ඒ කියන්නේ අපිට මැනගන්න වෙන්නේ. යන මාර්ගයේ නිවැරදිද හරිද වැරදිද කියන එක තීරණය කරන්න වෙන්නේ අන්න අන්න අර මේ නිර්ණායකේ හරහා. ආතතියක් නෑ ස්වාමීන් වහන්සේ. නිදහස කියන එක තමයි අර සතුටටත් වඩා නිදහස කියන එක තමයි නිදහස නිදහස නිදහස වැඩෙනවනම් ප්‍රශ්නයක් නෑ. ඒකට නිදහස් වෙලා තියෙන්නේ. මොකක්වත් අල්ලලා නෑ. අනිත් එකේ නිදහසේ වර්ධනයක් තියෙනවා. හිතන්න දැන් අපි මුලදී නිදහස දෙන්නේ බොහොම සීමිත පරිසරයක. දැන් මේ නිදහස දැන් ටික ටික ටික ටික ඈත් වෙනවා. පැතිරෙන්න ගන්නවා. ප්‍රශ්නයක් නැහැ. හරි. ලංකාහපුල ක්‍රම තවත් චුට්ටක් මට ප්‍රශ්නයක් තියෙනවා පොඩි ඒකයි. දැන් සිත දිහා බලන් ඉන්නකොට ස්වාමීන් වහන්සේ චිත්තානුපස්සනාව. හරි. සිතවිලි එනවා. ඒ කියන්නේ වැඩි වැඩියෙන් එනවා. මුලදී. ඊට පස්සේ ඒක යන දිහා බලන් ඉන්නවා. ඊට පස්සේ ටික ටික ටික ටික අඩු වෙලා යනවා. අඩු වෙලා නැතිම වෙනවා. හරි. සිත්විලි නැතිම වෙලා ඊට පස්සේ සමාධිමත් ගතියක් එනවා. හරි. ඒ සමාධිය හරීම හරීම ඒක ආසයිස කියන්නේ හරි ප්‍රණීතයි ලස්සනයි. හරි නිදහස්. ඒ කියන්නේ ඒක ටිකක් වෙලා ඉන්නත් පුළුවන්. හරි. ඒතකොට මොකුත් දැනෙන්නේ නැහැ. මොකුත් දැනෙන්නේ නැහැ. ඊට පස්සේ එහෙම ටිකක් එහෙම වැඩි වෙලා ඉන්න ඉන්නකොට ඊට පස්සේ නැවත සතිමත් වෙනවා වගේ. හරි. එතකොට වේදනාවල් දැනෙනවා. ඒ කියන්නේ අරක ඉවරයි. ඔව්. ඒ කියන්නේ දැන් ඒක අර ඔක අපිට මෙහෙවනවට වඩා ඒ යන රටාවේ එහෙම ගිහිල්ලා ඊට පස්සේ ආයෙත් ආයි ගොරෝසු වෙන්න ගන්නවා. ඔව්. එතකොට වේදනාව තමයි තියෙන්නේ. වේදනාව දැනෙනවා. ඔව්. එතකොට වේදනාව ආරමුණු කරන්න යන්න එපා. වේදනාව ගන්න එපාද? ඒක තමයි මට තියෙන ප්‍රශ්නේ ස්වාමීන් වහන්සේ. ඒතකොට නැවතත් සිතුවිලි එන්න ගන්නවා. ඔව්. ඒක තමයි. දැන් දැන් අපි වේදනාව හෝ මොකක් හරි ආරමුණු කරන්න ගත්තොත් ආයෙ හිත විසිරෙනවා. ආ. ඉතින් අර යන රටාවෙන් ප්‍රයෝජනෙ ගත්තා හිත සංසිඳුණා. එතනින් සෑහීමකටපත් වෙනවා. එතකොට නැගිටින්න තමයි තියෙන්නේ. නැවත සිතුවිලි ඇවිත් බලාගෙන ඉන්න ඕනද නැත්නම් ඉතින් නවත්තන්නද භාවනාව? නවත්තලා පොඩ්ඩක් වෙන දෙයකට යොදවනවා නම් හොඳයි. ඒ කියන්නේ අර අපිම මේ එන රටාවට අනුව පොඩ්ඩක් හැඩ ගැහෙන්නයි තියෙන්නේ. එයා එයා යන රටාවට දැන් අපි හැඩ ගැහෙන්න වෙලා. එහෙම දැක් තියෙන්නේ. දැන් අපි දැන් අත දාලා පාලනය කරන එක සුදුසු නැහැ. හිත දැන් සංසිඳීගෙන යනවා. අපිටත් ඒ ප්‍රනීත භාවය තේරෙනවා. හැබැයි එයා කැමති වෙලාවක ඒක ඉන්නවා. ඊට පස්සේ යාම එළියට එනවා. ඊට පස්සේ දැන් අපි අත්හැරලා දානවා. අත හරින්නයි දෙන්නේ. තෙරුවන් සරණයි සාංශ. දැන් මම මේ දෙකේ කරගෙන යන්නේ බොහොම නිදහසේ විවේකීව සිත දිහා බලාගෙන ඉන්න එක. එතකොට එතන ලෝභ දේශ මොහ මොකුවත් නැහැ. බොහොම නිෂ්කලංකෙන් ඒ විදියට දැන් දවස් කීපයක් තිස්සේ එහෙමයි ඉන්නේ. සිතවිලි ගලා ඉන්නේ නැහැ. පුතා එහෙම මතක් පුතා එහෙම මතක් වුනේ නැද්ද? නෑ, ඇත්තටම නෑ. හොඳයි. ඇත්තටම නෑ. හොඳයි. දැන් ඔහොම ඉන්නකොට දැන් ඉඳලා ඉඳලා බැයි සිතුවිල්ලක් නෑවිල්ලම අරිනවත් නෙවෙයි. ඉඳලා හිටලා නිකන් ඡායාවක් වගේ. ඒක එනවා එනකොටම වගේ අඳුනා ගන්නවා ඒක තරහක්ද එහෙම නැත්නම් සතුටක්ද ඒ දැනුණු තැනින්ම එතනින් ඒක ගෙවන් කරලා නිකා ඉන්නවා. හරි. ඒක සංස්කාරයක් කියලාමයි හිතන්නේ. එහෙම හිත හිතා ඉන්නේ අද පාන්දර එහෙම ටිකක් වෙලා එහෙම ඒ ඉඳලා හිටලා සිටුවිල්ලක් ආවත් ඒ විදිහට හිත ඒක මග ඇරලා කොහොම ඉන්නකොට නිකන් හරියට මේ මේ සැඩපරුස වෙච්ච මොහොතක් නෙවෙයි මේ නිකන් වැලි තලාවක් බොහොම නිකන් ඒ සැඩ විදිහට නැතුව මුහුදේ වතුර ඇවිල්ලා ඒ මුළු වැලි තලාවම සෝදාගෙන ගියා හැබැයි සද්ද බද්ද නැහැ බොහොම මේ බොහොම සංසුන් නිකන් ඒක පුදුම හිතෙනවා ඒ වතුර නිකන් ගලාගෙන ඇවිල්ලා. හැබැයි ඒ වතුර රන්වන් පාටයි. පොඩි දැන් පාර වැරදිලා තියෙන්නේ. ඈ? පාර වැරදිලා තියෙන්නේ. එහෙමද? ඔව්. ඒ කියන්නේ ආයි සංඥා ඇවිල්ලා තියෙන්නේ. ආ අර රන්වන් පාටට පෙනුනේ. එහෙනම් මම ඒකමයි අහන්න හිතුවේ. නිකන් අර වතුරෙන් ගලාගෙන ගියා රන්වන් පාටට ඒ වතුර ගල්ලා අපිට ගියා එච්චරයි. ඔව් නෑ හරි. ඒත් ඒත් දැන් අපි අර හිතේ නැවත අරමුණු සංඥා මට්ටමකින් ඇවිල්ලා අපි ඒකට වටිනාකම දීම තුළ ආයි අපි අහු වෙනවා. හා. මම ඒකමයි මට අහන්න හිතුනේ අර පාටකින් පෙන්නවා මොකද්ද <laughs> කියනවද? ඒක තමයි. මෑනියෝනේ රන්වන් කියන්නේ. මෑනුවලි රන්වන් කියලා කියන්නේ. ඔව්. ඒක තමයි. ඔව් මම තමයි කියන්නේ. මම කියනවා රන්වන් නෙමෙයි කියලා. හරි. ඒ වගේ ඉතින් අර අපි අපි වටනකම් දුන්නාම අපි අහුවෙනවා. ඒක ඉතින් තවත් රන්වන් වෙන්න පුළුවන්. එතකොට අර ඒ වගේ කියන්නේ අපි අපිමයි ඕකේ වටනකම් දෙන්නේ. දැන් හිතන්න මෙහෙම අ ඒ කියන්නේ දැන් යම්සි දෙයකට අපි අපි තුමු දැන් කෙනෙක් එයාගේ තියෙන වුමනාවේ තරමටනේ එයා මේකට වටිනකමක් දෙන්නේ. අපි දැන් එයාට බඩගිනි වෙලාවට අන්න එයාට කෑම දැන් උවමනයි. අන්න මේක මේ හරිම අත්‍යවශ්‍ය දෙයක්. එයාගේ බඩ හොඳටම පිරලා තියෙනවට මේක උවමනාවක් නැහැ. ඒකට මෙයා ඒක දුන්නත් කන්නේ නැහැ. අන්න වගේ. ඉතින් අපි මේ දෙන වටිනකම අනුව තමයි ඉතින් අපි තීරණය කරන්නේ. ඉතින් ඒ නිසා මේ කොයින්කේ කියන්නේ සංඥා පැත්ත ගැන තමයි ඇත්තටම අපි සැලකිලිමත් වෙන්න වෙන්නේ. කියන්නේ හිත සියුම් මේගෙන යනකොට අර වගේ මේ හරමුණක් අල්ලන්නේ නැතුව ඉන්නකොට සංඥා මතුවෙන්න පුළුවන්. සංඥා මතුවෙද්දී ඒකට අහු වෙන්නේ නැතුව ඒ ටික අත්හැරලා දාන්න. සංඥා සංඥා වල නෙමෙයි පාර තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ මෙහෙම කියනවා. සංඥා විරත්තස්ස නසන්ති ගන්ථා. පඤ්ඤා විමුක්තස්ස නසන්ති මෝහා. සංඥා විරත්තස්ස නසන්ති ගන්ථා. දැන් මේ සංඥාවන් කෙරෙහි විරක්ත ස්වභාවයක් නම් තියෙන්නේ. ඒ කියන්නේ ඇලෙන්නේ නැති ස්වභාවයක් නම් තියෙන්නේ බුදුරජාණන් වහන්සේ කියන කෙලෙස් ගැට ගැහෙන්නේ නැහැ කියලා. අපේ සංඥාවන් නැතිනම් නෑ ඒක නෑ එම එන සංඥාවන් වලට අපි ගාව තියෙන්නේ ඇලෙන්නේ නැති ස්වභාවයක් නං එහෙමනම් කෙලස් ගැට කෙලස් ගැට ගැහෙන්නේ නැහැ කියනවා නැත්තම් අපි ඒකට වටනකමක් දීපු ගමන් ඔන්න ඒක ඔස්සේ යනවා දැන් ඔය දැන් මෑනියෝ උතනින් අතර වුණා හොඳයි නැත්තම් හිතන්න ඕක දැන් ඊළඟට රන්වන් වුණා රන්වන් පාටින් ඊළඟට තව එකක් හරි වුණා නේද එතන රන්වන් ඔරුවකුත් උතෙන්ට ආවා <laughs> වැඩ වැඩි <laughs> වැඩ වැඩි වෙනවා ඊළඟට ඔන්න එතන කවුද මේ බෝපැලේ අරන් ආවේ කවුද මේ සංගමිත්තා මෙහෙණියෝ. සංගමිත්තා මෙහෙණියොත් ආවා. ඉතින් හරියම දැන් මේ යනවනේ. එතකොට අන්න අපි සම්පූර්ණ ප්‍රපංචයක ඉන්නේ. හැබැයි අර වතුර ටික හිමීට ගලාගෙන ආපස්සට ගියා. <laughs> එච්චරයි. එතෙන්දි හැබැයි තදට නිකන් ඒ දැස් විවර කරන්න බැරුව නිකන් සෑහෙන වෙලාවක් යනකම් ඒකම එහෙම වුණා. කමන්නයි කියන්නේ ඔතන කියන්නේ මේ සාමාන්‍යයෙන් විපස්සනා සමාධිවලදී මොකක්වත් අරමුණු නැති ස්වභාවයම තමයි තියෙන්නේ. මොකක් හරි අපි යනවා නම් මොකක් හරි හිතෙන් හිතෙන් පෙන්නලා දෙනවා නම් ඒ පෙන්නපු දෙයට අපි වටිනකමක් දීලා ඒ ඔස්සේ යනවා නම් පාර වැදලා තියෙනවා. හොඳයි ඒක දැනගත්ත එක ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි. කමඨහන් සාකච්ඡාවේදී ඔබ වහන්සේ කිව්වා අර මම කොහමද මගේ ඇඟ නොදෙනිය අත් දෙක විතරක් තියෙනවා දැනෙනවා කොහොම ඒ ගැන පොඩ්ඩක් හිතන්න කියලා. දැන් එදා හවස මම ඒ ගැන පොඩ්ඩක් රාමඨාන් සාකච්ඡාවෙන් පස්සේ පොඩ්ඩක් ඒ ගැන කල්පනා කරලා ඊට පස්සේ තුනට විතර ආයි මම භාවනා කරන්න උඩ පටන් ගත්තා. සක්මන පර්යංකේ මාරුවේ මාරුවට කරලා අන්තිම හරියේදී පර්යංක කරනකොට මට දැනුණා ඒ කියන්නේ ගැටීම ගැන හිතලා මිනිත් විනාඩි පහක් වගේ ඇතුළත මට දැනුණා නිකම්ම හුස්ම කියන්නේ එක බාහම හුස්ම වැටෙනවයි කියන එක. කියන්නේ වෙන අපහසු නම් මොකුත් තිබුණ හුස්ම වැටෙනවා වගේ දැනුණා. ඊට පස්සේ මම දිගටම ආනාපාන සතිය ගැන කළා. එහෙම කරාට කමක් නැද්ද නැත්නම් ඔව් ආනාපානට යන්න වෙන්නේ. කියන්නේ ආයි මෙතනින් හිත විසිරුණා නම්. නැත්තම් මේකේ ඉන්න. ඒ කියන්නේ දැන් අපේ අපි මේක බලබල ඉන්නකොට අපේ තිබුණ සමාධිය දුර්ල දුර්වල වෙලා යනවා නම් ආහිත විසිරෙන්න ගන්නවා නම් අන්න ආයෙත් ආනාපානට ගිහිල්ලා සමාධි හදාගන්න. නමුත් හොඳට මෙතන හිත එකඟ වෙලා තියෙනවා නම් ඒ දැන් මෙතනත් විස්තර බල පේනවා. ඒ හතර දැන් ඔන්න හුස්ම රැල්ලත් වැටහෙනවා. අපි ආයෙ හුස්ම රැල්ල බලන්න ගියොත් මේක අපිට මග හැරෙනවා. දැන් දැන් මූල කර්මස්ථානේ මේක. ධාතු පැත්තට හැරුණට පස්සේ දැන් මේ අපි බලන්න පටන් ගන්න ධාතු ලක්ෂණය තමයි අපේ මූල කර්මස්ථානේ බවට පත් වෙන්නේ. ඒකෙදි අපිට උවමනා කරන තරමට අපේ හිතේ සමාධි ගතිය සති ප්‍රතිමත් ස්වභාවය ප්‍රමාණවත් නැත්නම් විතරක් ආයත ආනාපාන සතියට ගිහිල්ලා ඒක හදාගන්න. ඔව් ඒ කියන්නේ මම මම හිතලා ගියේ නැහැ. ගියේ නැහැ. ඔව් ඒක තමයි. හැබැයි මතක් වුණාට පස්සේ දැනුණා. මතක් වුණාට පස්සේ ඕනම් මෙතෙන්ට ගන්න එක වඩා සුදුසුයි. මොකද මෙතන තියෙන අරමුණ දැන් අලුත් අරමුණක්. يعني මෙතන තියෙන අරමුණෙන් දැන් අපි අලුත් දෙයක් ඉගෙන ගන්න හදන්නේ. ධාතු ලක්ෂණයක් ඉගෙන ගන්නනේ හදන්නේ. ආනාපානයට ගියොත් ඕනනම් ආනාපානයත් ධාතු ලක්ෂණවල මුහුණුවරින්ම බලන්න. දැන් එතන මේ ආස්වාසය ප්‍රස්වාසයක් නෙමෙයි දැන් තියෙන්නේ. එතන අපි එතන ඕන ආස්වාසය දිහා බලනවා මෙතන සිසිලක් තියනවාද උණුසුමක් තියනවාද එහෙම නැත්නම් මෙතන ඇතිල්ලීමක් තියනවාද නැත්නම් තද ගතියක් තියනවාද රළු ගතියක් තියනවාද අන්නේ ධාතු ලක්ෂණවල ස්වરૂපයෙන්ම ඒකත් බලනවා. ඒතර කොහෙට ගියත් ප්‍රශ්නයක් නැහැ. ආනාපානය වඩන්නේ ධාතු ලක්ෂණවල මුහුණුවරකින්. එතනක් තියෙන්නේ ධාතුන්නේ. එහෙම කරත් වැරද්දක් නැහැ. දැන් එදා හවස උනේ ඔයිට වැඩිය පොඩක් දැන් ආනාපානය ගැන හිත හිතා දැන් හුස්ම රැල්ල ගැන අවධානය යොමු කර කර ඉන්නකොට ටිකක් වෙලා යනකොට මට නිකන් දැනෙනවා නිකන් හැලුසිනේෂන් එකක් දන්නේ නැහැ. මේ නිකන් කළු පාටට නිකන් කළුත් නෙවෙයි නිකන් තැඹිලි පාටක් නෙවෙයි. ඒකේ නිකන් ආලෝකයක්ද මොකද්ද කියන්නේ මට තේරෙන්නේ නැහැ. මං ඒත් බලප මට එකපාරට මගේ හිතට ආවේ මේ මොන විකාරයක්ද කියලා. ගැන දැන්. ඊට පස්සේ ටිකක් වෙලා ඒක තිබුණා. ඒ කියන්නේ ඒක හරියටම විස්තර කරනවා නම් රැලි වැටෙන එකකට ආලෝකය වැදුනහම අර කියන්නේ හඳ වැටිච්ච වෙලාවකට අර තරංග ඇති කරාම වගේ අන්න ඒ වගේ මොකක් හරි එහෙම එකක් තමයි මට කමක් නැහැ. ඒ කියන්නේ උතන ඔය සමාධිය වැඩෙන බව තේරෙන්නේ. එතන නිමිති පහළ වෙන පැත්තක් එන්නේ වැරද්දක් නැහැ. ඒ කියන්නේ අපේ හිත අර වගේ ටික සංසුන් වෙගෙන යනකොට ඔයගේ නිමිත්තක් එන්න ඉඩ තියෙනවා. ඒක කියන්නේ ඒ කියන්නේ දැම්ම වැඩි මේවා කරන්න යන්න ඕනේ නැහැ. යන විදිහට යන්න දෙන්න. මේක සමාලාට තව ටිකක් වර්ධනය වෙන්නත් ඉඩ තියෙනවා. තව ප්‍රභාස්වර වෙන්න දීප්තිමත් වෙන්නත් ඉඩ තියෙනවා. වෙච්ච දෙන් මොකක්වත් මේකට අවහිර කරන්න යන්නත් එපා. මේ වුණාට යන විදිහටම යන්න දෙන්න. ඒ ස්වාභාවිකවම යන විදිහ හොඳයි. ඒ කියන්නේ හිතන්නේත් නැතුව සාමාන්‍ය විදිහට ඔව් ඒ කියන්නේ දැන් දැන් දැනට කරන්නේ ආනාපාන සතිය ටිකක් වඩලා ඒකෙන් සමාධිය හැදුනට පස්සේ ධාතුන් බලන්න උත්සාහත් වෙන එකනේ. මම තාම ඒ ගැන එච්චර හිතුවේ නැහැ. අතනම ධාතුන් ගැනවත් හිතුවේ නැහැ. හරි. මොකද දැන් කරේ? මම උපරිම උත්සාහ කරන්නේ අර ආනාපාන සතියටම හිත යොමු කරලා. අර ඒකේ හුස්ම රැල්ල දැන් හරි. එතකොට මෙතන බැලුවයි කිව්වේ මොකද එහෙනම්? ඒ කියන්නේ දැන් මට මුලදී උනේ සක්මනේ ඉඳලා ඇවිල්ලා හරි. එකපාරටම අර හුස්ම ගන්න එක දැනෙන්නේ ඊට පස්සේ මම අර බලෙන් හුස්මක් අරගෙනනේ පටන් ගත්තේ. ඊට පස්සේනේ මට දැනුනේ මෙච්චරයි කියලා මම කියනකොටනේ ස්වාමීන් වහන්සේ කිව්වේ අත් දෙක ගැන බලන්න. හා කියලා. ඊට පස්සේ දැන් ආයි ආනාපානෙට එනවා. ඔව්. දැන් මට ඒ ප්‍රශ්නේ නැහැ. දැන් මට සක්මනේ ඉවර වෙලා අවිල්ලා ඉඳගෙන කෙලිම ආනාපාන බලන්න. එහෙනම් ඒකෙන් බලන්න. දැන් ඒ තමයි ආයි මෙතෙන්ට යන්න අවශ්‍ය නැහැ. හොඳට දැන් ආනාපානය ප්‍රකට වෙනවා නම් ඒ ඔස්සේ යන්න මොකද අර වගේ නිමිත්තක් පහළ වෙනවා කියන්නේ දැන් ආනාපානය වැඩිගෙන යනවා. ඒකට වෙන්න ඉඩ දෙන්න. ඒකට ප්‍රමුඛත්වය දෙන්න. හොඳට හුස්ම රැල්ල තුලම ඉන්න. ඒ කියන්නේ ඒකේ හිත පැවැත්වීම හරහා තමයි හිත සමාධිමත් වෙන්නේ. ඒ සමාධිය තව වැඩෙන්න දෙන්න. යන විදිහ හොඳයි. අයින් දැන් මේවට දැම්ම දාන්න ඕනේ නැහැ. පස්සේ සමාධිය හැදුනාට පස්සේ මේවා බලන්න පුළුවන්. හොඳයි. එහෙනම් අපි පැයකුත් විනාඩි 20ක වගේ කාලයක් ධර්ම සාකච්ඡාවේ නිරත වෙලා තිනවා. වෙන විශේෂ ප්‍රශ්න නැහැ නේද? නෑ ඔව් ඒක තමයි. එහෙනම් අපි ධර්ම සාකච්ඡාව මෙතනින් අවසන් කරනවා. නැවතත් අපි සවස් 5ට ධර්ම දේශනා වාරයත් සමග මුණ ගැහෙනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි